එමනම් මිත්‍රවරුනි අදත් අපි මේ අන්තර්ජාලය ඔස්සේ එක් රැස් සිටින්නේ සුපුරුදු පරිදි ඉරිදා දිනවල පැවැත්වෙන බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිදක් ඇසින් ස්ථාපවත්වන දේශනා මාලාවටයි ඉතා ගෞරවයෙන් අද දිනේ ආරාධනා කරන සිටිනවා ගරු ලව්වේ අනෝදස්සී ස්වාමීන් වහන්සේ වෙත අද දිනට නියමිත ධර්ම දේශනාව පවත්වන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 බුදුරයන් වහන්සේ නමකගේ ධර්මයක් ලැබීමට විශාල පිනක් සිදු කළ තියෙනවා. කනට ඒ උතුම් ධර්මයේ ඇහෙන අවස්ථාවේදී මනුසත් බවක් ලබාගත්තේ අපි ඒ ධර්මයේ ඇතුළතින් අපේ ජීවිතයට එකතු කරගන්න ආකාරයේ හැකියාවත් අපි තුළ ඇති වුණොත් ඒ උතුම් ෂණ සම්පත්තිය නැත්නම් උතුම් වූ ෂණය ඒ උතුම් මොහොත අපට ඇති කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ සඳහා අපි අපේ ජීවිතේ යොමු කර ගන්නට ඕන. ඒ සඳහා අපේ චින්තන හැකියාව මෙහෙවන්නට ඕන. බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ අනන්ත අප්‍රමාණ දුකක් විඳින්මින් ලෝක සත්‍යය ගමන් කරන මේ සසර ගමන එතර වීම සඳහා ඒ නිවන් මඟ පෙන්වා දෙනවා. ඒ නිවන් මඟ ගමන් කිරීම අවස්ථාවේදී සක්කාය දිට්ඨිය දුරු වෙමින් සත්‍ය අත්දකින්න වැඩ පිළිවෙල පෙන්වා දෙනවා. මේ ධර්මය අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් ඔස්සේ කතා කරන දෙයක් නෙවෙයි. අනාගතයේ නොපැමිණිච්ච දෙයක් ඔස්සේ කතා කරන දෙයක් නෙවෙයි. මේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඋපන්න අවස්ථාවක් සඳහා කතා කරන දෙයක්. ඒ නිසා තමයි සතර සතිපට්ඨානය බුදුරණවහන්සේ පෙන්වා දුන්නේ වර්තමානයේ සිහිය පැවැත්වීම සඳහා වර්තමානය කියන්නේ කුමක්ද කියලා අත්විඳීම සඳහා අන්නේ වර්තමානීය වටහාගත කෙනාට වර්තමානයේ තුල සත්‍ය අත්විඳින දහමක් පෙන්වා දුන්නා. වර්තමානයේ තුල ප්‍රායෝගිකත්වය අත්විඳින දහමක් පෙන්වා දුන්නා. වර්තමානයේ ප්‍රායෝගිකත්වයේ තුල අත්විඳින සත්‍යය තමයි බුදුරණවහන්සේගේ දහම. මෙන්න මේ ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන් අත්දකින්න තැනදී ඔහුට හම්බ වෙන දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වය අත්දින තැනදී දුර වෙන දේ තමයි සක්කාය දිට්ඨිය. එහිදී වැඩෙන දේ තමයි නිවන් මඟ. ආර්ය සත්‍ය අවබෝධය කරා යනවා. මෙන්න මේ වැඩපිළිවෙල කුයි බුදුරු පෙන්වා දුන්නේ. ඒ දකින්න දැක්ම පටිච්චසමුප්පාද දැක්ම. අපි ඒ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. අපට අපේ ජීවිතේ ඇහෙන ධර්මයේදී ওই ප්‍රායෝගිකත්වය අත්විඳින වැඩපිළිවෙලකට යොමු වෙන්නේ නැතුව සංකල්පයක් පමණක් අපි තුල පවතිනවා නම් ඒ සංකල්පයත් අපි දන රාමුව ඔස්සේ පමණක් නම් පවතින්නේ අපට ප්‍රායෝගිකව අර සක්කායදිට්ඨිය දුර වෙන වැඩ පිළිවෙලක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රායෝගික සක්කායදිට්ඨිය දුර වෙන වැඩ පිළිවෙලක් අත්දකින මග අපි අත්විඳින්න ඕනේ. බුදුරු පහළ වෙන්නේ අන්නේ සඳහා. බුදුර පෙන්වා දෙන්නේ අන්නේ දෙයක්. වෙන හුදු වචනයක් නෙවෙයි. බුදුර පෙන්වා දුන්න ධර්මය මේ ලෝකේ විද්‍යාවෙන් යුක්තවයි පෙන්වා දෙන්නේ. බුදුරුන්ගේ රහතන් වහන්සේගේ වෙනස ඒක. බුදු බුදුරජාණන් වහන්සේ සම්බුදු සූත්‍රයේ රහතන් වහන්සේලගෙන් අහනවා ඔබේ මගී අතර වෙනස මොකක්ද අහනවා. බුදුරජාණන් වහන්සේ ගෙන් සම්බුදුවරු මේ රහතන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්න. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබේ මගේ අවබෝධය කිසි වෙනසක් නැහැ. දෙන්නගේම අවබෝධය සමානයි. දෙන්නම නිවුණා. වෙනස තියෙන්නේ බුදුවරු තම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මාර්ගයේ පැද්දුවා. මාර්ගය කියලා දුන්නා. මේ දහම ඉස්මතු කළා. එච්චර වෙනසක්. එහෙනම් ඒ දහම ඒ දහම කියන එක අයිති බුදුරජාණන් වහන්සේට. ඒක වෙන කාගවත් දෙයක් නෙවෙයි. අවබෝධ කිසි වෙනසක් නැහැ. කියපු දේ කියපු කියපු දේ අයිතිත්වයේ බුදුරට තියෙනවා. අන්න ඒකයි මේ දහම විද්‍යාවෙන් යුක්ත දහම. විද්‍යාවෙන් යුක්ත දහම දෙන්න පුළුවන් බුදුරුන්ට පමණයි. රහතන් වහන්සේ අවබෝධ කළාට රහතන් වහන්සේ නිවුණට රහතන් වහන්සේට විද්‍යාවෙන් යුක්ත ධර්මයක් කියලා දෙන්න බෑ. විද්‍යාව සාක්ෂාත් කළාට රහතන් වහන්සේට විද්‍යාවෙන් යුක්ත ධර්මයක් කියලා දෙන්න බෑ. රහතන් වහන්සේ කියලා දෙන්නේ විද්‍යාවෙන් යුක්තව බුදුරණවහන්සේ කියලා දුන්න ධර්මයක්. ඒකයි රහතන් වහන්සේ ශ්‍රාවකෙක් වෙන්නේ. එහෙනම් සම්බුදුරයන් වහන්සේගේ බුදුරණන් වහන්සේ වෙනස හොඳට හිතන්න. මේක මේ ධර්ම එක එක්කෙනාගේ අත්දැකීම් නෙමෙයි. මේ ධර්ම කියන්නේ බුදුරණන් වහන්සේගේ අත්දැකීම පමණයි. බුදුරණන් වහන්සේගේ අත්දැකීම පෙන්නපු දේ තමයි බුදු කියලා කියන්නේ. ඒ කියන්නේ අත්දැකීම් පෙන්වීමේ හැකියාව නිසා තමයි බුදු කියලා කියන්නේ. අපි ධර්මය ඉගෙන ගන්නකොට හොඳට බලන්නට ඕනේ ඒ ධර්මය අපි ඉගෙන ගන්න කෝණේ වැරද්දක් තියෙනවා. අපි ධර්මය ඉගෙන ගන්න යන්නේ තමන්ගේ දන්න කෝණයට ගැළපෙන ටිකක් ගන්න. නැත්නම් තමන්ගේ දන්න කෝණෙන් ගලපන්න. මේ ධර්ම විද්‍යාවෙන් යුක්තව කියපු බුදුරුගේ ධර්මක හිතන්නේ නෑ. තමන්ගේ කෝණයට ගලප ගන්න අහන්නේ. තමන්ගේ කෝණයට ගැළපෙන දෙයක් තේරුම් ගන්න යන්නේ. තමන්ට හරියන දේ තේරුම් ගන්න යන්නේ. ටිකක් කල්පනා කරලා බැලුවොත් තමන්ගේ කෝණය කියලා කියන්නේ මොකද්ද? සොකී රාමෝ කියලා කියන්නේ මොකද්ද? ස්වේ සංගතිය කියලා කියන්නේ මොකද්ද? ස්වේ සංගතිය සොකී රාමෝ කියලා කියන්නේ පින්වතුනි අවිද්‍යාව පාදකත්වයෙන් හටගන්න දෙයක්. ඒක ලස්සන බුදුරණවහන්සේ සංයුත්නිකායත් පැහැදිලි කරනවා. යදා සකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ අතේ තම් පිසාතංච අක්කුලම් පක්කුලං ചാති කියලා. මාර්යා අක්කුල පක්කුල සද්ද කරනකොට බුදුරණවහන්සේ පෙන්වා දෙන යදා සකේසු ධම්මේසු යම් දවසක සුඛී ධර්මයන්ගෙන් පාරගෝ හෝති බ්‍රාහ්මනෝ මේ බ්‍රාහ්මණයතර වුණේ අතේ තම් පිසාතංච අක්කුල ඔය අකුල පකුල සද්ද ඉක්මෙව්වා එතකොට මේ ඒ ඒ නිර්වචනය එන්නේ ස්වකීය රාමුවට. ස්වකීය රාමුව ඉක්මවුවා නම් එදා සුකේශ ධම්මේසු පාරගහොත් බ්‍රාහ්මනෝ අන්න ස්වකීය රාමුව ඉක්මවපු තැනදී ස්වකීය රාමුවේ තියෙන මිම්මක් දහමට යන්නේ ඒ ලෝකෙට යන්නේ නැහැ. ලෝකෙ මැනීමට යන්නේ නැත්තම් ලෝකෙ මැනීමේ තරදී නම් දහම වණීමට දහම කියන කාරණාව ස්වකීය රාමුව තුල කොහි ගලපන්නද? අපි දන්නවා අපට ලෝකේ හම්බ වෙනදී ඔබට හිතන්න ඔබට කනට සද්දය ඇහෙනකොට අනුමුදස්සී හැමඳුරු ධර්මයේ කියනවා. අනුමුදස්සී හැමඳුරු ඔබට සොකී රාමුවට හම්බ වෙනවා. සොකී රාමුවට හම්බ වෙන ලෝකේ තියෙන්නෙත් බොරුවක් නම් එදා සොකීස ධම්මේසු ඒකෙන් ඊතර වෙච්ච බ්‍රාහ්මණයට ඊතරවන මඟ පෙන්වන දෙයේදී කොහොමනම් සොකී රාමුවේ තියෙන පැනවීම දාගන්න දෙයකට ස්වකීය රාමුව තුල තියෙන පින්වතුනි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මෝඩකම අපි ධර්මය අහනකොට තේරුම් නානම් අපට තේරුම් ගත්තා කියලා කියන්නේ පාදක වූ ස්වකීය රාමුවටයි තේරුණි. ස්වකීය රාමුව තියෙන අවිද්‍යාව මත අවිද්‍යාව මත තිබිච්ච ස්වකීය රාමුව තියෙන බොරුවක්. අපි ඒ බොරුව තුල පිළිලා හරි මේක තේරුණා කියලා ස්වකීය රාමුවට ගත්තා. ඒ අපි තේරුම් ගත දේ තියෙන දේ පදනක පාදන පාදක දේ අවිද්‍යාව. බුදුරු කියලා දුන්න දේ තුල තියෙන විද්‍යාව. රහතුන්ට බෑ එක කියන්න. රහතුන් කියන්නේ බුදුරු කියපු දේ. බුදුරයන් වහන්සේ විතරයි විද්‍යාව උත්පාදේ වීම එක මේ දහම පෙන්වන්නේ. ඒකයි ධර්මය අවබෝධ කරා යනකොට දහම දකින තැනදී දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥාන, සේක විද්‍යාවේ උපාදෝ, සේක විද්‍යාව උපදීමින් පටන් ගන්නයි. හික්මන විද්‍යාව ඉක්මනින් පටන් ගන්නෙ. සත්‍ය ඥානිය විතරයි කෘත්‍ය කෘත්‍ය වෙන්නේ නැහැ. හික්මන විද්‍යාවක්. හික්මන විද්‍යාව උපදිනකොට මොකද ඇති වෙන්නේ? ප්‍රතිඋපන්න ප්‍රායෝගික අවස්ථාවේ රූපං රූප වේදනා සංඥා සංකාර විඥාන කියන විග්‍රහය පෙන්වන්නේ ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාව සකස් වීමට. රූපං අතතෝ න සමනුපස්සති න රූපවත්නං වත්තාන අත්නිවා රූපං න රූපස්මින් වත්තාන මෙන්න ප්‍රායෝගිකත්වය හම්බෙනදී. ප්‍රායෝගිකත්ව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රායෝගික අධ්‍යක්ීම මම නොවන බව සම්පූර්ණව දකින්න සක්කාදිට්ඨිය දුර වෙනවා ප්‍රායෝගිකව මම වැරදි කියලා හම්බ වෙනවා. ඒ කියන්නේ විද්‍යාව සේක ඥානයේ සේක විද්‍යාව උපදිනකොට හම්බ වෙන්නේ මොකද්ද? ප්‍රත්‍යুৎපන්නව මම නොයදෙන බව මම වැරදි බව මෙන්න මේකයි දහම ඇහෙන තැනදී හම්බ විය යුත්තේ සොකී රාමෝ ඉක්මවනවා දහම පමණයි හරි මට තේරිච්ච දහම නෙමෙයි දහමයි හරි අහං මේ ඥානයි භගවා ඥානයි. නමුත් අපට යන්නේ හැම වෙලියෙම මට දහම තේරෙනවා. මට දහම තේරෙන මම යෙදෙන නිසා මම යෙදෙන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාවෙන් යෙදෙන මම මම ඉන්න තැනදී හම්බෙන මට තේරෙන දේ මෝඩකමට හම්බෙච්ච දේ සත්‍ය වෙන්නේ නැහැ. සුඛී රාමුවට හම්බෙච්ච දේ සත්‍ය වෙන්නේ නැහැ. සත්‍ය බුද්ධ ඥානයට හම්බෙච්ච දේ විතරයි. සුඛී රාමුවට හම්බෙන දේ බොරු බුද්ධ ඥානයට හම්බෙන දේ සත්‍ය බව හම්බෙනකොට සුඛීරාමුට හම්බෙන දේ බොරු බව හම්බවීමයි නිවන් මඟ. බුද්ධ ඥානයට හම්බෙන දේ සත්‍ය බව අත්විඳිනකොට ධහමයේ සත්‍යයි. සුඛීරාමුට හම්බෙන දේ බොරු බව අත්විඳිනවා. අන්න සක්කායදිට දුර වෙනවා. එයයි පින්වතුනි ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව හම්බුනේ නැත්නම් අපට ධහම හම්බෙලා නැහැ. ධර්මය අහලා නැහැ. අපට අපේ කෝණින් යමක් තේරුණා නම් තේරුණේ ප්‍රතිරූපකයක් බවම හිතාගන්න. බුදුරණවහන්සේ පෙන්වන ප්‍රතිරූපකෙන්න හේතුව සාධාරණ ප්‍රතිරූපක වෙන්න හේතුව මිනිස්යාගේ මෝඩකම කියන ප්‍රඥාව හීන වීම නිසා කියනවා. ප්‍රඥාව හීන වීම නිසා ප්‍රඥා උත්පාදේ වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? දහම අවබෝධ කරා නොගොස් ප්‍රතිරූපක වලට ඉඩ හම්බ වෙනවා. ඇයි නුවණට ගෝචර දහම බුදුරයන් වහන්සේ පෙන්නපු දහම දහම වගේ දෙයක් හම්බ වෙනවා ප්‍රතිරූපකයක්. ඒක තේරෙනවා. සක්කායදිට්ඨිය දුරවන්නේ ප්‍රඥා වර්ධනය වෙන්නේ නැහැ. තමා වැරදි කියලා සොකී රාමුවට පහරක් වදින ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. ප්‍රඥාව හීනයි. ප්‍රඥාව උපදින්නේ නැහැ. සසරින් ඈතර වෙන්නේ නැහැ. දහම කියලා කටේරුම් ගත්තා. ඒක ප්‍රතිරූපකයක් සද්ධර්ම ප්‍රතිරූපකයක් සද්ධර්ම ප්‍රතිරූපකයක් හම්බුනාම කවදාවත් ධහමක් දකින්න බෑ. අපි යන්නේ අනවබෝධය කරාමයි අවබෝධය කරා යන්නේ නෑ. අපට තේරෙන විග්‍රහයක් ආවා කියන්නේ අපට ගැළපුණා කියන්නේ ගැළපුණේ තේරුණේ පින්වතුනි අවිද්‍යාවට මෝඩකමට මෝඩකමට ගැළපුණා නම් සක්කාය දිට්ඨි දුරවන්නේ නෑ විද්‍යාවට ගැලප විද්‍යාවට පෙන්නපු ධර්මය සේක ඥාන උත්පාදයකින්තරව මෝඩකමට ගැලපුණා නම් මෝඩකමට ගැලපෙන දේ වැරදි අන්න මෝඩකම නිසා තමයි සද්ධාන ප්‍රතිරූප කියන්නේ සද්ධාරණ ප්‍රතිරූප කියන්නේ මෝඩකමට හීනාය හීන නිසා මනුෂ්‍යයා පිරිහිච්ච නිසා සද්ධාරණ ප්‍රතිරූප කියනවා ඒක ඇත්තයි කියලා හම්බ වෙනවා ඒක ධර්මයයි කියලා හම්බ වෙනවා හැබැයි මෝඩකමටම දෙයක් ඒක තවත් කියනවා පිරිහිච්ච මිනිස්යාගේ ස්වභාවය. දහම අවබෝධ නොකරන කෙනාගේ ස්වභාවය. සක්කායදිට්ඨිය දුරු කරන වැඩපිළිවෙලක් නැති කෙනාගේ ස්වභාවය. නිවන් මඟ උත්පාද නැති කෙනාගේ ස්වභාවය තමයි මෝඩකමට අඥානකමට ප්‍රතිරූපකයක් හම්බ වෙනවා. අඥානකම තුළ ඇහෙන දේ තේරෙනවා. මෝඩකම තුළ ඇහෙන දේ තේරෙනවා. මෝඩකම ඇති බව හම්බ වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වන්නේ මෝඩ ක්‍රමට යමක් හම්බ වෙනවා දහම්පති රූපකයක් ඉස්මතු වෙනවා. ඔන්න ඔය දේ වෙන්න ඉඩ තියන්න එපා. අනවබෝධ වුණත් අවබෝධ නොවුණත් මෝඩකමින් ප්‍රතිරූපකයක් මතු කරන්නේ නැතුව සද්ධර්මය විනාශ කරගන්නේ නැතුව ලෝකේ පැවැත්මට සද්ධර්මය විනාශ වෙන්නේ නැතුව අපි ඉහළින් තියාගන්න ඕනේ අපේ මෝඩකමක් තියනවා කියලා හිතාගෙන දහම හරි කියලාවත් හිතාගෙන අඩුම වචන ටික විතරක්වත් මතක තියාගෙන යන්න ඕනේ. බැරි නම් ප්‍රතිරූපකයක් මතු කරලා ශාසනය විනාශ කරන්නේ නැතුව අඩුම තමන්ට වැටහෙන්නේ නැතිනම් ඒ වචන ටික විතරක් හරි මතක තියාගෙන යන්නට ඕනේ. එතනින් කුසලයක් හරි රැස් වෙලා නැවත ජීවිතයෙන් හරි ධර්මයේ හම්බ වෙන්න එක හේතු වෙනවා. ඒ නැවත ජීවිතේ හරි ධර්මයේ හම්බ වෙන්න හේතු වන්නේ ප්‍රතිරූපකයක් ඉස්මතු කරේ නැහැ. සද්ධර්ම විනාශ කරේ නැහැ. සද්ධර්ම ප්‍රතිරූප සූත්‍රය පැහැදිලි කරන මේ ශාසනය විනාශ කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නෙවෙයි මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණ පිරිස අපි ශාසන විනාශ කරන අය බවට පත්විය යුතු නේ අපේ අඥානකමට නුවණ හීනකමට වැටහෙන සද්ධර්ම ප්‍රතිරූපක ඉස්මතු කළා හරියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක අපි ඉස්මතු කළොත් අපට තේරෙන්නේ නැහැ විතරක් නෙවෙයි පින්වතුනි අපි ශාසන විනාශ කරන කෙනෙක් බවට පත් වෙනවා. අපි ශාසන විනාශ කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකව බවට පත් වෙනවා. අපට තේරෙන අපේ මෝඩකමට හම්බ වෙන සද්ධර්ම ප්‍රතිරූපයක් අපි දුන්නොත් ඒක නිසා ප්‍රතිරූපකයක් දෙන්නතුව අවබෝධ නොවුනත් Tamanට ඒ වචන ටික හරි මතක තියාගෙන ඒක හරි අරගෙන යන එක වැදගත් වෙනවා සද්ධාව පිහිටවාගෙන ඊළඟ ජීවිතයකට හරි උපකාරයක් වීමට නැත්තම් අපි දායක වෙනවා කුමකටද සාසන විනාශයට දායක වෙනවා සාසන විකෘතියකට දායක වෙනවා බුදු කෙනෙකුගේ ධර්ම විනාශය කරන්න දායක වෙනවා බුදු කෙනෙකුගේ ධර්මයේ විනාශ කරන්න දායක වෙච්ච කෙනෙකුට බුදු කෙනෙකුගේ ධර්මයක් හම්බෙයිද සද්ධර්ම ප්‍රතිරූපකයක් ඉස්මතු කරන්න දායක වෙච්ච කෙනෙකුට සද්ධර්මයක් හම්බෙයිද? අපි තුල අවිද්‍යාවෙන් යුක්තව මෝඩකමින් යුක්තව යමකට යමු වෙන හොඳ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපට හම්බ විය යුත්තේ නුවණති කෙනාට හම්බ යුත්තේ අවබෝධය. කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරණවහන්සේගෙන් අහන්නේ ඇයි අවබෝධ කරන්නේ නැති කියලා අහන්නේ. නුවණ නැති නිසා අවබෝධ කරන්නේ නැහැ. අව ධර්මයේ ඇහෙද්දී හම්බ විය යුතු අවබෝධය. අවබෝධය හම්බ නොවෙනව නම් නුවණ නැති නිසා සද්ධර්ම ප්‍රතිරූපකයක් හම්බෙන්නේ. නුවණ නැති නිසා අවබෝධය හම්බෙන්නේ නැත්නම් සද්ධර්ම ප්‍රතිරූපකයක් හම්බෙන්නේ. නුවණ තියෙනවා නම් අවබෝධය හම්බ වෙනවා සද්ධර්ම ප්‍රතිරූපකේ දුරු වෙනවා සාසන විනාශ කරන්නේ නැහැ. නුවණ නැත්නම් අවබෝධය හම්බෙන්නේ නැහැ සද්ධර්ම ප්‍රතිරූපකයක් හම්බ වෙනවා සාසන විනාශ කරනවා. එහෙමනම් ධර්මයේ ඇහෙන තැනදී හම්බවිය යුතු එකම දේ සද්ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයි අවබෝධයේ අවබෝධයේ මූලාරම්භේ සක්කායදිට්ඨිය දුර්වීම මම වැරදි මං මෝඩයෙක් කියලා අඥානකමම හම්බවීමයි ධර්මයේ මූලාරම්භේ ප්‍රායෝගික ප්‍රතිපන්න පංචපාස්කන්ධේ මම නොවේ කියලා හම්බ වෙන එක සක්කායදිට්ඨිය දුර්විනක එහෙනම් මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඉගෙන ගන්නකොට පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තමයි මේ දහම් න්‍යාය. මේ න්‍යාය ධර්මයේ පින්වතුනි මේ ලෝකයේ බුදු කෙනෙකුට පමණයි ආවෙනික. අපි බලන්නට ඕනේ මේ න්‍යාය, මේ දහම් න්‍යාය. මම ප්‍රතිරූපක ධර්මයක් හැටියට මේ ලෝකෙ මෝඩකමින් යුක්තව ඉස්මතු කරන දෙයක්ද? නැත්නම් මේ දහම් න්‍යාය බුදුරු පෙන්නපු දහම් න්‍යාය. මොකද මග්ග විදූ මග්ග කෝවිදෝ මග්ගඤ්ඤෝ කියන්නේ සම්බුදු කෙනෙක් පමණයි මග්ගවිදු මග්ගඤ්ඤු මග්ගෝවිදු අනුමදස්සී නෙමෙයි. මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගෝවිදු කියන්නේ ඒ උතුම් සම්බුදුරජාණන් වහන්සේ නම පමණමයි. ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ සියලු දෙනා මග්ගඤ්ඤු අය නෙමෙයි මාර්ගයේ පෙන්වන අය නෙමෙයි මාර්ගයේ දක්ෂ අය නෙමෙයි මාර්ගයේ කියලා දෙන අය නෙමෙයි ඒ සෑම දෙනාම ශාස්ත්‍රූගේ අදහස ඉදිරිපත් වන ශ්‍රාවකයෝ පමණයි. ශාස්ත්‍රුන් වහන්සේතරයි මග්ගවිදු මග්ගඤ්ඤු මග්ගකෝවිදෝ වෙන්නේ. මෙන්න මේ පාදකත්වයේ ඉඳලා අපි බුදුරුගේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. ප්‍රායෝගිකත්‍ය අත්විඳින පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව අපි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කතා කළා. නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කතා කළා. මේ ලෝකයා නාම රූපයෙන් බැසගෙන ඉදන් සත්‍යති මඤ්ඤති අනත්ත්‍ය නියත්තමානින් පසලෝක සදේවකන් නිවිට නාම රූපස්මින් ඉදන් සත්‍යති මඤ්ඤති කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරා අනාත්ම උදේ ආත්ම වශයෙන් ගත ලෝකයා නාම රූපයෙන් බැසගෙන මේ ඇත්තයි කියලා හංගිනවා නාම රූපයට බැසගෙන නම් ඉදන් සත්‍යති මඤ්ඤති අනාත්මී ආත්ම වශයෙන් ගත මෝඩ සත්‍යය අපි ඇහත් මනට අරමුණක් කෙනකොට මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙච්ච විතරකයකින් තමයි අපිට සද්ධර්ම ප්‍රතිරූපකයක් එන්නේ. මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය හටගත්ත විතරකයකට හම්බ වෙනවා. මොකද සද්ධර්ම ප්‍රතිරූපකයක් හම්බෙච්ච සද්ධර්ම ප්‍රතිරූපකය ඇත්තයි කියලා හඟිනවා. ඇත්තයි කියලා හැංගේ හැඟුණේ මොකකටද? මොකකින්ද ඇත්තයි කියලා හිතුවේ? මේ නාම රූපයකින්. ඇයි මනයි ධම්මයි මනෝවිඤ්ඤාණයයි එකතු වෙච්ච ක්‍රියාකාරීත්වය. ඒතන ක්‍රියාකාරීත්වය මොකද්ද? චේතනා සංඥා මේ නාම රූප ක්‍රියාකාරීත්වය. අනාත්ම දේ ආත්ම වශයෙන් ගත්ත ඔන්න ආත්මයි කියලා ගත්තා. නාම රූපයකට බැසගෙන ඉඳන් සත්‍යන්ති මාඤ්ඤති මේ ඇත්තයි කියලා හංගිනවා. අපි ප්‍රතිරූපකේ ඇත්තයි කියලා හිතන්නේ මොකක්ද බහැගෙනද? මේ නාම රූපෙට බහැගෙන. මනස මනෝවිඤ්ඤාණ එකwidetildeමින් හටගත්ත නාම රූපෙට බහැගෙන මම කියලා ගරගෙන ආත්මය කියලා අරගෙන ඒක අපි හිතුවට මම නෑ කියලා මම නෑ කියලා හිතන්නේ මනස මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් හිතන මම නෑ කියලා මට ආйти නෑ කියලා අනාත්මයි කියලා හිතනවා නමුත් ප්‍රායෝගිකත්වයේ මන දම මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් අටගත නාම රූපයට බැසගෙන ඒ ආත්මයි කියලා අරගෙන හිතන්නේ බුදුරණාහි කියන මේකයි ලෝක සත්‍යයේ ස්වභාවය ප්‍රායෝගිකත්වයේ නෑ තියෙන්නේ තරු මර තලු මර මර විතර කිරීමක් විතරයි ප්‍රතිරූපක හොයාගෙන ප්‍රතිරූපක වලින් සතුටු වීමක් විතරයි ප්‍රායෝගික සක්කාය දිට්ඨි දුරු වීමක් නෙමෙයි වෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය අන්‍යෝන්‍ය වශයෙන් පවතීමක් ඒක තමයි ලෝකයේ ප්‍රකටත්වයේ තියෙන්නේ. මහණිදාසුත් පැහැදිලි කරනවා මෙතකින් ආනන්ද මේ ලෝකයේ අදිවචන ප්‍රඥප්ති නිරුත්ති ඊළඟට පඤ්ඤාව චරං ප්‍රඥාවේ හැසිරීම මේ ඔක්කොම පැන වෙන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයෙන් කියනවා. ඒ කියන්නේ පදනමක් යමක් පැන නගින්නේ යමක් හම්බ වෙන්නේ යමක් යම් හිදලා කිස්මතු වෙලා එන්නේ කුමක් එක්කද නාම රූප විඥාන අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක. ප්‍රකටත්වයේ ඇවිල්ලා තියෙන එක එතනින් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. මෙන්න මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කිසිසේත් වෙන් වෙන එකක් නෙවෙයි බීජ සූත්‍රයේ පැහැදිලි වෙනවා. බීජයේ පිහිටන්නේ පොළොවක වතුරෙන් තෙත් වෙවි වතුරෙන් තෙත් වෙවි පොළොවේ පිහිටව බීජයේ වෘද්ධි විරුල් පිහිටලා වර්ධනය වෙනවා. මෙන්න මේ වගේ කියනවා රූප වේදනා සංඥා සංඛාර තුල විඥානයේ පිහිටනවා පිහිටලා තෙත්වි වැඩෙනවා තණ්හාවෙන් තෙත්වි වැඩෙනවා රූප වේදනා සංඥා සංඛාර තුල විඥාන පොළව රූප වේදනා සංඥා සංඛාර නාම රූප ක්‍රියාකාරීත්වයක පිරෙන විඥානේ විඥානේ පිරෙන නාම රූප ක්‍රියාකාරීත්ව මේතරක මේක තමයි පැවැත්ම මේක ගැලවෙන්නේ නැහැ කොතනකවත් මේක වෙන්නේ නැහැ කොතනකවත් මේක හැම වෙලෙම තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන් වුණා නම් වෙන් වීම පණවන්න බෑ වෙන් වීම පණවන්නේ කොහොමද අපි වෙන් වීම පණවන්න යනවා වෙන් වීම මේ ලෝකේ පණවන්න බෑ විඥානය නම් නාම රූපයක් නාම රූපයක් විඥානය අපට අපි භාවනා කරනකොට හරි මොනවා හරි කරනකොට අපි නාම රූපයක් කියලා පැනෙවනම් පැනේ විඥානයකට හම්බෙච්ච දෙයක් අපි කොහෙද නාම රූපේ පොන්ලා කියන්නේ අපි නාමයක් කියලා පැනෙවනම් පැනේ විඥානයකට හම්බෙච්ච දෙයක්. අපි විඥානය කියලා පැනෙවනම් පැනෙවේ නාම රූපයක්. අපි කොයි මොහොතකවත් මේක නාම රූපය කියලා පනෝගෙන පනෝගත්තනම් පනෝගත්තේ වැරද්දක්. මොකද විඥානයකට හම්බෙච්ච දෙයක් ඒක. විඥානය කියලා මොකක් හරි අහුනවනම් අහුනේ නාම රූපයක්. මේ ලෝකයේ කිසි විදියකින් කෙනෙකුට නාම රූපයක් වෙන්වත් විඥානයේ වෙන්වත් පැනවීමක් ඉන්නේ නැහැ. මොකද මේ දෙක එකටයි කරකැවෙන්නේ. මේ දෙක එකටයි පණ වෙන්නේ නාම රූපේ පැනවුනොත් විඥානේ විඥානේ පැනවුනොත් නාම රූපේ කිසි වෙලාවක මේ දෙක තනිව ලේබල් කරන්න හැකියාවක් කියන්නේ නැහැ මෙයයි නාම රූපය මෙයයි වේදනාව මේක ලේබල් කරලා ආ මේ නිත් හරි කියලා හම්බෙන්නේ ලේබල් කරන තැනදී ඒ ලේබලේ වෙලා තියෙන විඥානයකට එහෙනම් හම්බ වෙන්න ඕනේ ඒ තුල තියෙන මෝඩකම සත්‍ය පදනම හම්බෙනකොට දුක පිළිසිඳ හේන සමුදය ප්‍රහාණය නිරෝධේ සාක්ෂාත් වෙන මගේ වැඩෙන දෙයක් හම්බ වෙන්නේ ඥානිය උදා වෙන දෙයක් හම්බෙන්නේ මෝඩකම ඉස්මතු වෙන දෙයක් නෙමෙයි ලෝකේ පැනවෙන්නේ මෝඩකමට ලෝකේ හම්බ වෙන්නේ මෝඩකමට නාම රූප විඥාන ක්‍රියාකාරීත්‍ය අන්‍යෝන්‍යත්වය හම්බ වෙන්නේ නැත්නම් ඒකාන්ත හුදු දෙයක් හම්බ වුණොත් ඒක පින්වතුනි සාසර දහමක් සාසතයි ස්ථිරයි තියෙන දෙයක් අනකකින් වෙන්ව පවතින දෙයක්. තවකකින් වෙන්ව පවතින දෙයක්. තවකකින් වෙන්ව පවතිනවා නම් ඒක ඉබේ අනිත් විදියට ගත්තාම බුදුරණවහන්සේගේ ධර්මයේ පටිච්ච සමුප්පන්නයි බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. මෙන්න මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේදී හොඳට බලන්න අපි නාම රූපයයි ලේබල් කරා නම් ලේබලේ විඥාණයට අයිති විඥාණයයි ලේබල් කරා නම් විඥාණය නාම රූපයට අයිති වෙන් ඉන්නේ. එහෙම නැතිව අපට මේ සත්‍යයි කියලා තේරුණා නම් සත්‍යයි කියලා තේරුනේ පටිච්ච සමුප්පන්න බව තේරුම් නැතිකම නිසා ප්‍රතිරූපකයක් අඥානකමින් හම්බ වීමෙන්. ඒ පටිච්චසමුප්පන්න බව නොතේරි විඥානියත් නාම රූපයත් වෙන් වශයෙන් හමුණා නම් හම්බ වුනේ පටිච්චසමුප්පන්න බව හම්බ නොවිච්ච නිසා පටිච්චසමුප්පන්න හම්බ නොවිච්ච නිසා විඥානිය හම්බ වෙනවා නාම රූපය හම්බ වෙනවා එහෙනම් පටිච්ච සමුප්පන්න බව හම්බුන නොවුනනම් බුදුරුන්ගේ ධර්මය හම්බුන්නේ බුදුරුන්ගේ ධර්මය හම්බුන්නේ කියලා කියන්නේ ප්‍රතිරූපකයක් හම්බ වුණා ප්‍රතිරූපකේ විග්‍රහ කරගෙන යාවි විග්‍රහය තුළින් සද්ධර්මය අතුරුදහන් කරන භික්ෂුව භික්ෂුණියක් උපාසකෙක් උපාසකෙක් වෙනවා අවබෝධය කරා යන්නේ නෑ ඒ ඇයි හීන වෙච්ච මනුසත් බව නිසා පිරිහිච්ච නිසා සක්කාදිට්ඨිය දුර වෙන මඟ ප්‍රඥාවට හම්බෙන්නේ නෑ හම්බ වුණේ සද්ධර්ම විනාශ කරන මඟ තමන් තුළට හම්බ වුණා. ප්‍රතිරූපකයක් ඉස්මතු කරගෙන. මෙන්න මේක ලෝකේ අපි වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අපි තුලින් අපි තුලින් අපි ධර්මයේ විනාශ කරන වැඩ පිළිලක් ඉස්මතු කරලා දෙන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ නුවණැති තමන්ට තමන් නුවණ නම් තමන් ඥානවන්ත නම් අවබෝධයක් ඇතීම පමණයි. තමන් ඥානවන්ත නම් තමා තුළ ඒ ධර්මයට ගරු කිරීම පමණයි. මෙන්න මේ විදිහට අපි නාම රූප විඥානය පිළිබඳ ගොඩාක් දේවල් කතා කරා. මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය පවතින්නේ පින්වතුනි පදනමක. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ සංස්කාර විග්‍රහ කරන විදිහක් බුදුරණවහන්සේ පෙන්නවා. අපට අපේ මෝඩකමට තව සංස්කාර විග්‍රහ කරන්න බෑ. සංස්කාර නිසා නාම රූප පවතින්නේ නැහැ. එහෙම විග්‍රහ කළ නෑ බුදුරණවහන්සේ. සංස්කාර නිසා පවතින විඥානය. මේ බුදුරණවහන්සේ පෙන්නපු අර්ථයට යම් හරි අලුත් විග්‍රහයක්, අලුත් වචනයක්, අලුත් අර්ථකථනයක් දෙන්න යන්නේ අපි ප්‍රතිරූපකයක් ගන්න යන්නේ. අපට ඒ සඳහා යොමු වීමට වෙන පදනමක් දෙන්න පුළුවන්. අපේ ලෝකේ. මොකද අපි ඔක්කොම ඉන්නේ ලෝකේ. අපේ ලෝකයේ තුල ඉඳලා ඒ තේරුම් ගැනීම සඳහා පදනමක් දෙන්න පුළුවන්. ඒ ධර්මයේ නෙමෙයි. ධර්මයේ තේරුම් ගන්න පදනමක් යොමු කරන්න පුළුවන්. නමුත් ධර්මයට අලුත් පදනමක් දෙන්න බෑ. බුදුරණවහන්සේ කසී බාරද්වාජට කුමුරුවාණට කියලා දුන්නා. ගෝවිතංකරට කියලා දුන්නා. ඇයි ගොවියෙක් කියලා? අය පටිච්ච සමුප්පාදේ කියලා දීම පිණිස එයාගේ තැනට ගිහිල්ලා එයාගේ කෝණයෙන් කතා කරා. ඒ වගේ අපට අපේ තැනට ඇවිල්ලා අපේ කෝණයෙන් කතා කරන්න පුළුවන් යමක් තියෙනවා. ඒ ධර්මයේ නෙවෙයි ධර්මයට යොමු වීම සඳහා පදනමක් දෙන්න කතා කරන දෙයක්. ඒක ධර්මයේ නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කතා කරන දේ පටිච්චසමුප්පාදයට ගිල්ලවන්න බෑ. පංචපාස්කන්ධෙට ගිල්ලවන්න බෑ. මොකද ඒක බුදුරුගේ ධමයක් විතරයි. ඒ සඳහා යමු වෙන්න අපට තල්ලුවක් දෙන්න පුළුවන් අපේ කෝණයෙන් අපේ ලෝකේ. හැබැයි ධම නෙමෙයි කියන්නේ. මේ අපි ඒ කතා කරන දේ තුළ පටිච්චසමුප්පාද විග්‍රහයට නිර්වචන දෙන්න බෑ. පටිච්චසමුප්පාදේ මොකද්ද කියලා තේරුම් ගන්න ඇතුළත හැකියාව වර්ධනය කර ගැනීම සඳහා උපකාරයක් කරගන්න පුළුවන්. එච්චරයි. එහෙනම් අපි කතා කරන න්‍යාය හැම වෙලෙම බලන්න ඕනේ අපි තුල නුවණ වර්ධනය වෙන වැඩපිළිවෙලක් ගොඩනැගෙන විදිහට. අපි තුල නුවණ වර්ධන වැඩපිළිවෙලක් ගොඩනැගෙන විදිහට කතා නොකළොත් අපි ප්‍රතිරූපක ඉස්මතු කරනවා කරනවා කරනවාමයි. බුදුරණවහන්සේ සද්දාර ප්‍රතිරූපකේ පෙන්නනවා ශාසනය විනාශ වෙන්නේ මිනිස්සු අවබෝධ නොකරන්නේ මිනිස්යාගේ තියෙන පිරිහීම නුවණ අඩුකම නිසා සද්ධාර්ම ප්‍රතිරූපක ඉස්මතු වෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස ශාසනය විනාශ කරනවා. ඔන්න බුදුරණවහන්සේගේ විග්‍රහය. තම තමන් බලන්න ඕනේ තම තමන් ඒකට දායක වෙනවද නැද්ද කියලා. අපි හැම වෙලෙම බුදුරුන්ගේ විශේෂත්වය අත්දකින්න ඕනේ. අපි හැම වෙලෙම ඒ ධහමේ සත්‍ය අත්දකින්න ඕනේ. ධහමේ සත්‍ය අත්දකිනකොට සක්කායදිට දුර වෙන්න ඕනේ. මේක හොඳට මතක තියාගත්තේ නැත්නම් අපි කොච්චර ධර්මය අහුවත් පින්වතුනි අපි කැමති අවංකව අපි කැමති මගේ ගෝණෙට ගැළපෙන ප්‍රතිරූපකයක් ඉස්මතු වෙනවට නාම රූපයට රිංගගෙන ප්‍රත්‍යুৎපන්නව නාම රූපයට රිංගගෙන ආත්ම වශයෙන් අරගෙනයි නාම රූපයකට රිංගන ඉදන් සත්‍යන්ති මඤ්ඤති මේ ඇත්තයි කියලා හඟින්නේ. ඒ ඇත්තයි කියලා හඟිනවා ප්‍රත්‍යুৎපන්නව නාම රූපයට රිංගගෙන ආත්ම වශයෙන් අරගෙන. හැබැයි ඇත්ත කියලා හිතන්නේ මොකකටද? බොරුවකට. බොරුව බුදුවරුන් විදහමක් කියලා කියනවා. බුදුවරුන්ගේ දහමක් හැටියට යන්නේ බොරුවක්. සද්ධර්ම ප්‍රතිරූපකයක් කියන්නේ. ශාසනය විනාශ වෙන්නේ. නාම රූපෙට සිංග ගත්තා. ප්‍රත්‍යুৎপন্ন සිදුවන්නේ. එනිසා මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන එක හොඳට තේරුම් ගන්න නම් අපට ඇති වූ ප්‍රඥාව අපි තාම හිතන්නේ නෑ මේක ප්‍රඥාවෙන් අත්දකින එකක් කියලා. අපි හිතන්නේ අපේ විතරකෙන් අත්දකින එකක් කියලා. අපේ විතරකයට ගැළපෙන එකක් නෙවෙයි. විතරකයට ගැළපෙන්නේ මෝඩකමට. මෝඩකමට එන්නේ ප්‍රතිරූපකයක්. විතරකයකට ගැළපෙන්නේ නෑ ධර්මය. යෝනිසෝ මනසිකාරයේ කරන්නේ විතරකයක් පාදක කරගෙන. හැබැයි ධහම ගැළපෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවෙන් තොරව ගැළපෙන දේ විතරකයේ මෝඩකමින් හම්බෙච්ච ප්‍රතිරූපකයක්. ගැළපෙල්ලක් විතරයි බුදුරයන් වහන්සේගේ ධර්මයේ සරලයි පින්වතුනි. සරල ගැඹුරු දෙයක්. සරල ගැඹුරු දෙයක්. සරලයි කියන්නේ මේ ස්ථාම් කියන්නේ ප්‍රතිපන්නම යොමු වෙන තියෙන සරල දෙයක්. සංකීර්ණ නෑ. සංකීර්ණත්වයේ තියෙන සංකීර්ණ බව තුල තියෙන සරල දෙයක්. ඒ කියන්නේ ගැඹුරු නැති දෙයක් සංකීර්ණත්වයේ තියෙන. ලොකු විශ්ලේෂණයක් තියෙනවා. පහේලිකා ලිහිමක් විතරයි තියෙන්නේ. සරලයි. ඇතුළ වැඩෙන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ සරලයි ප්‍රායෝගිකව ගන්න තියෙන දේක් ප්‍රායෝගිකව ඉස්මතු කරන්නේ. හැබැයි ගැඹුරුයි. ගැඹුරට යන්නේ. ගැඹුර අත්දකින්නේ මේ වචන ටිකෙන් නෙමෙයි ඇතුළතින්. ඇතුළතින් ගැඹුර අත්දකින්නේ. මෙන්න මේක හම්බෙන්නේ. ඒ නිසා අපට ඇහෙන දේ තුළ අපි බලන්නට ඕනේ මොකක්ද ඇසෙන්නට නැති කියලා. අපි වෙන විදිහකට ගියොත් අපි ශාසනය විනාශ කරන්න යමු වෙනවා. ඒක නිසා අපි හොඳට කල්පනා කරලා බලන්න. නුවරට වැඩෙන දෙයක්ද හම්බ වෙන්නේ ප්‍රතිරූපකයක්ද හම්බ වෙන්නේ කියලා. බුදුරණවහන්සේ කොතනකවත් නාම රූපයේ විඥානි වෙන් කරන්නේ නැහැ මේ පදනම තියෙන්නේ අවිද්‍යාවෙන් කියලා හොඳට පැහැදිලි. සංස්කාරයෙන් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සංස්කාරය කියලා කියන්නේ පින්වතුනි බුදුරණවහන්සේ පෙන්න විග්‍රහයක් තියෙනවා. ආය අපිට විග්‍රහ කරන්න දෙයක් නැහැ. අපිට ඒක තේරෙන්නේ ඇත්ත. තේරෙන්නේ නුවරටනේ. අපි මොඩයිනේ. අපේ තියෙන්නේ අවිද්‍යාව පදනම ශේක ඥානයක්වත් නැහැ. ඉතින් මොඩකමට කොහොමද නුවණැත්තේ කිස්මතු කරව මග්ගවිදු මග්ගකෝවිදු මග්ගඤ්ඤ උත්තමය ඉස්මතු කරපු දේ තේරෙන්නේ. මොඩකමට මොඩකම නිසා නොතේරෙන නිසා ප්‍රතිරූප හොයා ගන්නවා. ප්‍රතිරූපක හොයාගෙන මේ සාසනය විනාශ කරනවා. මෝඩකමට තේරෙන්නේ නුවණ වැඩෙන්නට ඕනේ. යෝනිස මනසිකර ඇති වෙන්නට ඕනේ. බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙන හැමෝටම තේරෙන්නේ අන්න අංගුත්තර නිකායේ තියෙනවා. ලස්සනට පැහැදිලි කරලා. ලෙඩ තුන්දෙනෙක්ම වා කරලා. හැම ලෙඩාටම මෙහෙත් දුරට සූපත් වෙන්නේ නැහැ. ධර්මය ඇහුනට හැමෝම අවබෝධ කරන්නේ නැහැ. ඇත්ත ධර්මය ඇහුනට. ඒක ඒක තමයි ලෝකේ ස්වභාවය. ඇත්ත ධර්මය ඇහුනට හැමෝම අවබෝධ කරන්නේ නැහැ. බුදුරණවහන්සේ ළඟ පිටිපස්සේ බුදුරණවහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා සිවුරු පොරවගෙන සීල් රැකීමෙන් සමාධිය වඩමින් පිටිපස්සෙන් උපස්ථාන කරගෙන ගිය ආයත් වරද්දගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගිය උපස්ථාන කර කොහොම අයද? නමුත් පින්වතුනි අපත අපි බැලුවොත් අපි අපි නිහතමානී වෙන්න කැමති නෑ. බුදුරණවහන්සේ නම් මේ ශාසනයේ නිහතමානී අවංක නුවණ තියෙන කෙනාට ධර්ම දකින්න තියෙන්නේ. අපි නිහතමානී වෙන්නේ අපි මෝඩයි කියලා හිතන්න. අපි අවංක වෙන්නේ අපි අපට අපි තුර නුවණ ඇති වෙන්නේ ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ධර්ම අල්ලන්න බෑ. සංස්කාරයේ තියෙන විදිහ ඉගෙන ගන්න ඕනේ. සංස්කාරයේ තියෙන්නේ කොහොමද? කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. කාය සංස්කාරේ, වචී සංස්කාර, චිත්ත සංස්කාරේ. ඒක වචනින් පැහැදිලි කරනවා. මෙන්න මේ තියෙන තැන අපි බලන්නට ඕන. එච්චරයි. එතකොට අපි අලුත් දෙයක් විග්‍රහ කරගන්න කිව්වොත් වැරදි. බුදුරණවහන්සේ පෙන්වන්නේ ටික. පදනම පෙන්වුවේ ඒක තව සංචේතන සූත්‍රය පැහැදිලි කරනවා කායේවා භික්ඛවේ සති කාය සංචේතන හේතු උපජජ්ජත්තං සුඛ දුක්ඛං වාචායේවා භික්ඛවේ සති වචී සංචේතන හේතු උපජත් අජත සුඛ දුක්ඛං මනේවා භික්ඛවේ සති මනෝ සංචේතන හේතු උපජත් අජත සුඛ දුක්ඛං අවිජ්ජාපච්චය අවිද්‍යාපත්‍ය අවිද්‍යාපත්‍යෙන් කයක් ඇතයි කියලා ගත් කලී කාය සංචේතන හේතුන් ආද්‍ය සුඛ දුක්ඛට ගන්නවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වචී වචනයක් ඇතයි කියලා ගත් කල්ලි වචී සංචේතනාව හේතුවෙන් ආධ්‍යාත්ම දුකට ගන්නවා අවිද්‍යාව හේතුවෙන් මනක් ඇතයි කියලා ගත් කල්ලි මනෝ සංචේතනාවෙන් ආධ්‍යාත්ම දුකට ගන්නවා ඇති කල්ලි කාය සංචේතනාවට නෙමෙයි කියන්නේ එතන විග්‍රහ කරන්නේ වචී මනෝ සංචේතනාවනේ ඇති කල්ලි හත්තු පාදම සුත් ලස්සනට පැහැදිලි කරනවා අතක් ඇති කල්ලි ඔසවන්නේ කකුලක් ඇති කල්ලි යන්නේ කන්දක් ඇති කල්ලි නගින්නේ බඩක් ඇතිකල්ලි බඩ ගෙනියන්නේ. ඇතිකල්ලි. ඇතිකල්ලි ඒ තුල යමක් ප්‍රකට වෙනවා. ඇතිකල්ලි ප්‍රකට වෙන්නේ. පිළිකාවක් තියෙනකොට පිළිකාවට බෙහෙත් වෙනවා. ඇතිකල්ලි ඇතිකල්ලි ක්‍රියාකාරීත්වය තියෙනවා. එතරම්දී බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ න්‍යාය ධර්මයේ දකිනකොට කුමක් සිදු වෙනවා කියලාද? මේ න්‍යාය ධර්මයේ දකිනකොට න අත්ත ආත්මයක් නැති බව හේතුප්‍රත්‍ය දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ න්‍යාය ධර්මයේ දකිනකොට හම්බ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ මම කියලා ගැනීම වැරදි බව ආත්මීය ස්වභාවයේ තියෙන වැරද්ද එයයි හම්බ වෙන්නේ බුදුරන් වහන්සේ මොළිය පගුණ සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා මේ මේ ක්‍රියාකාරීත්වය කරන්නේ කවුද කියලා අහන ප්‍රශ්නේ වැරදි. ප්‍රතිඋපන්න ධර්මය කියලා විග්‍රහ කරනවා. බුදුරණන් වහන්සේ පුද්ගලයෙක් කරන ක්‍රියාව වෙනම විග්‍රහ කරලා තියෙනවා. ඒක පටිච්චසමුප්පාද දර්ශනය නෙමෙයි පටිච්චසමුප්පාද දර්ශනයේදී පුද්ගලයෙක් නැති වෙනව නෙවෙයි, සත්වයෙක් නැති වෙනව නෙවෙයි, ආත්මයක් නැති වෙනව නෙවෙයි යෙදීම වැරදි කියලා හම්බෙන්නේ. වැරදි නම් යෙදුන එක වැරදි නම් යෙදිච්ච පුජ්‍යලයා කරන වැඩක් කතා කරන්න බෑ. යෙදුනේක වැරදි කියලා නොදකපු නිසා පුජ්‍යලයක් ආත්මයේ යෙදුනේක වැරදි කියලා නොදකපු නිසා පුජ්‍යලයක් ආත්මයක් තියෙනවා හම්බ වෙනවා ඒ නිසා ඒ කරන එකක් තියෙනවා යෙදෙනේක වැරදි මිසක් නෑ නෙමෙයි අපි මේක ධර්ම ස්වභාවයක් විතරයි කියලා නෑ කියලා ලේබල් එකක් ගහනවා කවුද ලේබල් එක ගහන්නේ පුජ්‍යලෝ මම ලේබල් එක ගහන්නේ මම මගේ මනෝවිතරකයකට හම්බ වෙන්නේ නාම රූපයට හිඟගෙන ඒක ඇත්තයි කියලා හඟිනවා ඇත්තයි කියලා හඟින්නේ සද්ධර්ම ප්‍රතිරූපකයක් ඇත්ත නෙමෙයි ඇත්තයි කියලා හංගින සද්ධාර්ම ප්‍රතිරූපකය. නාම රූපය තුල රිංගගෙනයි මේක කරන්නේ. ලේබල් එක ගහන්නේ. ඒක ඇත්තයි කියලා හිතන්නේ. එතකොට එහෙනම් බලන්න ඕනේ බුදුරණවහන්සේ පෙන්නේ මම නැහැ කියලා හම්බ වෙන එක මම නැහැ කියලා හිතන එකත් සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා හිතන එකක් නෙවෙයි. නොයදෙන එකක් හම්බ වෙන්නේ නැහැ කියලා හිතන එකක් කල්පනා කරන එකක් නෙවෙයි විතරකයක් නෙවෙයි. අනිවාර්යෙන් පුජ්‍යලයක මත ගොඩනගෙන දෙයක් හම්බ වෙනවා නම් එතන පුජ්‍යලයා ඉන්නවමයි. නොයෙදිලා නෑ. හේතු නොයෙදිලා නෑ. සත්‍යයන් නොයෙදිලා නෑ. යෙදිලා, යෙදිලා කියන්නේ ඉන්නවා. ඉන්නවා කියන්නේ ඒක පවතිනවා. නොයෙදුනොත් තමයි පවතින්නේ නැත්තේ. නොයෙදුනොත් පවතින්නේ. හිතියොත් පවතිනවා. ඒක මම පැහැදිලි කරේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සංස්කාර විග්‍රහ කරන තැන්වලදී පටිසමුප්පාදේ භූමිපා විශේෂයෙන් පරිමාංශමාන සූත්‍රයේදී පටිසමුප්පාද වෙනම විග්‍රහ කරන දොළොස්ාකාර ඊළඟට පැහැදිලි කරනවා පුජ්‍යලයේ කාරෝපණය කළා. පුජ්‍යලයා කියන එක වැරදි කියන එකයි පටිසමුප්පාද දර්ශනය. පුජ්‍යලයේ ආරෝපණය කරන එක දර්ශනය කියන එක නෙවෙයි දැක්කේ නෑ කියන එක. නොයෙදිලා නෑ යෙදිලා පුජ්‍යලයක් යෙදිලා යෙදිච්ච පුජ්‍යයට පුඤ්ඤ පුඤ්ඤ සංස්කාරස් වෙනවා අවිජ්ජාගතෝ යම් අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරොන්ති අභුඤ්ඤංචේ සංකාරං අபிසංකරොන්ති ආනිඤ්ඤංචේ සංකාරං අபிසංකරොන්ති දැන් මෙතන මොකද්ද විග්‍රහ කරන්නේ යෙදිච්ච පුජ්‍යල අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ මෙතන පටිච්චසමුප්පාද න්‍යාය දර්ශනයෙන් පුද්ගලයා වැරදි කියලා නොයදෙන බව පුද්ගලයා නොයදෙන බව හම්බෙන විග්‍රහයක් කියන්නේ එතන. කලින් එක කිව්වා ඒ සූත්‍රෙම. දර්ශනය ගැන ඒ සූත්‍රෙම එක විග්‍රහ කළා. දැන් මෙතන මොකද්ද කියන්නේ ඊට පස්සේ? රහතන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න ඕන නිසා පැහැදිලි කරනවා අවිජ්ජා ගතෝයම් වික්ක පුරිස පුද්ගලෝ. යෙදිලා පුද්ගලෙක් පුඤ්ඤංචේ සංකාරං අபிසංකරති අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරති ආනිඤ්ඤංචේ සංකාරං අபிසංකරති පුජ්‍යලිය කරන්නේ පුජ්‍යලිය කිදිච්ච නිසා කරන්නේ එච්චරයි බුදුරජාන් වහන්සේ කියන්නේ අපි අපේ මෝඩකමේ අර්ථ විග්‍රහයට දෙයක් නැහැ අපි අපේ නාම රූපයට රිංගගෙන අපි යන්න දෙයක් නැහැ අපට හම්බ වෙන්න ඕනේ මේ ධර්ම මේ සත්‍ය බංගවිදු මග්ගකෝවිදු මග්ගඤ්ඤ උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරපු සත්‍ය ඇහෙනකොට අපි තුල ඇතිවිය යුත්තේ අඥානකමක් තියෙන බව හම්බ වෙන එක සක්කාය දිටි දුර වෙන මග මිසක් අපේ අඥානකමට ප්‍රතිරූපකයක් නෙවෙයි. අපේ මෝඩකමට ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයි හම්බ වෙන්නට ඕනෙත්තේ. හම්බ වෙන්නට ඕනෙත්තේ අපේ අඥානකම ඇති බව හම්බ වෙලා සක්කාය දිටි දුර වෙන මගක් විතරයි. ඒ නිසා සංඛාරය විග්‍රහ කරනකොට ඒ විග්‍රහය බුද්ධ වචනේ තියෙන විග්‍රහය පමණක්ම ගත යුතුයි. ඔන්න ඔය දේ තියෙනකොට තමයි පින්වතුනි. ඔය සංකාර ක්‍රියාකාරීත්වය කායක් ඇත තැන වචන මන මෙන්න මේ ඇතයි කියලා ගත් තැන තමයි හම්බ වෙන්නේ මොකද්ද? නාම රූප ක්‍රියාකාරීත්වය. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. විඥාන නාම රූපය අන්න ඕනේ පත්‍ය පදනම වෙන්නේ පදනම වෙන්නේ සංඛාරේ ඇති බව ගැනීම. පදනම වෙන්නේ ඒක. ඒ පදනම නැත්තම් ක්‍රියාකාරීත්වය වෙන්නේ නෑ. පිළිඹු පිළිඹුවක් වෙන්නේ නෑ. අදිවචන නිරුක්ති ප්‍රඥාක්ති වෙන්නේ නෑ ඒ පදනම නැත්තම්. ඒ පදනම සංඛාර පදනම තියෙන නිසා තමයි හම්බ වෙන්නේ. කෙනෙකුට නාම රූප විඤ්ඤාණ හරියට දකිනවනම් පදනම පදනම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. වෙන දෙයක නෙමෙයි ක්‍රියාකාරීත්වය පදනමක තියෙන්නේ. අර අලුතෙන් එතන සංකාර අවිද්‍යාව ඇතුළත් කරන දෙයක් නෑ මොකද අඥානකමක් තියෙන අඥානකම නිසා පදනමක් හම්බෙලා තියෙනවා. ඒක අතීත ජීවිතයක් නෙමෙයි. ඊට කලින් අතීත නෙමෙයි. නුවණ තියෙන කෙනාට එක දහම් පද දෙකක් ඇහුණා නම් ඇති. අපේ තියෙන මෝඩකමට අපි මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. නැත්තම් අපට අවබෝධ කරන්න බෑ. අපිට අවබෝධයක් කරා යන්න අපි මේ සියලු ධර්ම ඉගෙන ගන්න වෙනවා. මොකද එච්චර අපි හීනයි. හීන නිසා අපි ප්‍රතිරූපක දෙනවා. ප්‍රතිරූපක ඉස්මතු කරනවා. ඇයි අපි කැමති තේරෙනවට? ඒක මේක ලෝකේ ස්වභාවයක්. එක එක්කන පුද්ගලයාගේ තියෙන අසරණකමක්. එච්චරට පින්වතුනි අපි සසරට ඇද ගන්නවා ඇද ගන්නවා ඇද ගන්නවා සසර යනවා යනවා යනවා නිදහස් වීම නෙවෙයි තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවයක් ක්‍රියාකාරීත්වයේ තියෙනවා අවිද්‍යාවත් ආශ්‍රවයක් ආශ්‍රවයේ තියෙන අවිද්‍යාව නිසා අවිද්‍යාව තියෙන ආශ්‍රව නිසා කොහොමනම් මෝඩකම පැවැත්මට යොමු වෙලා තියෙනවද එච්චරට තියෙන අවිද්‍යාවත් එක්ක මෙන්න මේ සංස්කාරී ක්‍රියාකාරීත්වය ඇති තැනයි විඥාන නාම රූප පැවැත්මක් හම්බ වෙන්නේ. විඥාන නාම රූප පැවැත්මක් හම්බ වෙන්නේ. එච්චරයි බුදුරණවහන්සේ කියන්නේ. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය හැමෙන්නේ මේ සංස්කාර සංස්කාර ක්‍රියාකාරීත්වය. කියන්නේ ඇති බව ඇති බව හම්බ වීම මිසක් දැන් අර හත්තුපාදම සූත්‍රය අතක් ඇතිතන ඔසවන්නේ. කයත් ඇතිතන ක්‍රියාකාරීත්වය කරනවා කියනවා සංකේතනික සූත්‍රය. බඩක් ඇතිතන බඩකින් ඉන්නේ. දැන් අපිට බඩගින්නක් ඉන්නේ බඩක් ඇතයි කියලා ගැනීමක් ආවේ නැත්තම් බඩක් හිතෙන හම්බ වීමෙන් බඩගින්න එන්නේ මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයෙන් ලෝකේ ප්‍රකට ප්‍රකට වීමක් හම්බ වෙන්නේ ප්‍රකට වීමට පදනමක් තියෙන නිසා එවැනි ප්‍රකට වීමකට පදනමක් තියෙනවා පදනම ඇති තැනයි ප්‍රකට වීමක් තියෙන්නේ යමක් හම්බ වෙන්නේ පදනමකට ඒ පදනම හැම වෙලේ කාය වචී මනෝ කියන ක්‍රියාකාරීත්වය. එතකන් මේ පදනම හම්බෙන්නේ නැහැ. එතකොට අන්නේ පදනම තමයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය නැත්නම් මේ විඥානීය ප්‍රත්‍ය වෙන්නේ. විඥානීය ප්‍රත්‍ය වෙන්නේ. යමක් විචාරණය වෙන්නේ. මොකද්ද විචාරණය වෙන්නේ? චක්කු ගහන ජීවා කාය මන විඥාන චක්කුසෝත ගහන ජීවා කාය මන විඥාන වෙන දෙයක් නෙමෙයි. විඥාන බීජයේ පදනමක්. විඥානි බීජයේ විඥාන බීජය කියන පදනම වෙනවා පොළවක. පොළව කියන පදනමක් විඥාන බීජය ඇති වුණාම මේ වෘද්ධියක් ඇති වෙලා ප්‍රකටත්වයක් එනවා. තණ්හාවෙන් තෙත් වීමක වැඩෙනවා. විඥාන බීජයේ විඥානේ බීජ නැත්නම් පැලයක බීජය ගහක් බවට හම්බ වෙන්න පාදක පොලවක් එක්ක ප්‍රකටත්වයේ හම්බ වෙන්නේ හැබැයි ගහක් ගහක් හම්බ වෙන්නේ බීජයක් ඇති නිසා බීජයක් හම්බුනේ පොලවක් එක්ක ප්‍රකටත්වයක් හම්බුනේ ඒකත් එක්ක මේ මේ ක්‍රියාකාරීත්වය හරිම සූක්ෂමයි මේකට අපේ මෝඩකමින් අත් විග්‍රහයක් දුන්නත් ප්‍රතිරූපයකට යනවා හැබැයි අපට පුළුවන් අපේ මෝඩකම තුල ඉඳලා මේ මෝඩකමින් යුක්තව ධර්මයේ කර තල්ලු කිරීමට යම් විග්‍රහයක් කළ දෙන්න. මොඩකම ඉන්න තැන ඉඳලා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු දෙයට නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්නපු දෙය නෙමෙයි. ඒක විග්‍රහ කරනවා නෙමෙයි. ඒක විග්‍රහ කරන්න බෑ මේ ලෝකාටවත්. ඒක තේරුම් ගන්න යෑම සඳහා මොඩකමින් යුක්ත ලෝකියමක් කියලා දෙන්න පුළුවන්. පසේ බුදුරු ලෝකේ බණ කියනවා. පසේබුදුරු බණ කිවට අවබෝධ වෙන්නේ නැහැ. පසේබුදුරුන්ට බුදුරු කියන හේතුප්‍රත්‍ය ධර්ම කියලා දෙන්න බෑ. පසේබුදුරු කියලා දෙන මේ ලෝකේ පසේබුදු වීම සඳහා අවශ්‍ය වෙන පදනමක් ඒ තමයි සිල් දකින්න ඇති මේ සමාධිය වඩනට කියන්නේ ඒ ඒ කෙනාගේ නුවණ වැඩි නිසා හේතුප්‍රත්‍ය ධර්මයේ ඉස්මතු කරන්න හැකියාවකොත් නැහැ ප්‍රඥාවන්ත පාටේ පසේබුදුරන් වහන්සේට. නමුත් මේ ලෝකේ සසර ස්වභාවයේ පින පව කරලා යන ස්වභාවය කර්ම කර්මපද කරලා යන ස්වභාවය සිල් සමාධි මෙන්න මේ ස්වභාවය කියලා දීලා ඒ දුන්න තැනදී මේ ලෝකේ විග්‍රහයක් කරේ ලෝකේ විග්‍රහයකදී අර කෙනාගේ නුවණ වෙරි නිසා පසේ බුදු වෙනවා අන්න ඒ වගේ පින්වතුනි අපටත් පුළුවන් මේ ලෝකේ විග්‍රහයක් කරලා දෙන්න ලෝකේ විග්‍රහයක් කරලා දෙන සතාගතයන් වහන්සේ පෙන්නපු දහමට ලං කර ගැනීමට මග්ගවිදු මග්ගඤ්ඤු මග්ගවය හෝවිදු කියන උතුම් බුදුරන් වහන්සේ පෙන්නපු දහමට යොමු කරන්න මිසක් ඒ දහම නෙවෙයි. ඒ දහම එච්චරයි. ඒ දහම අලුත් දෙයක් නෑ. ඒ දහම එච්චරයි. ඒ දහමට ලං වෙන්න අපට යමක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එච්චරයි. හැබැයි ඒ දහම වෙන කිසිම විදියකින් විග්‍රහ කරලා දෙන්න බෑ. අපි හොඳට ඒක මතක තියාගන්න ඕනේ. අපට සංකාර නිසා විඥානය වෙන්නේ මෙහෙමයි. විඥාන නිසා නාම රූපය වෙන්නේ මෙහෙමයි. මේ විදිහට මෙහෙමයි මෙහෙමයි කියලා බුදුරන් වහන්සේ පෙන්නපු වචනෙට හැර වෙන වචනයක් දෙන්න බෑ. එච්චරයි. අපි බලන්නට ඕනේ. ඒකට මෙහා පැත්තේ ඉඳලා ඔන්න අපේ මෝඩකමින් අලුත් විග්‍රහයකට යන්නේ නැති වෙන්න ඒ ධර්මය ඒ විදිහේ බවම තහවුරු වීම සඳහා විග්‍රහයක් මේ පැත්තේ ඉඳලා දෙන්න පුළුවන්. හැබැයි දෙන්නේ මෝඩකමින් බව හිත හොඳට තේරුම් ගන්න. දෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව දෙන විග්‍රහයක්. අවිද්‍යාව ගැන විග්‍රහය කරන්නේ අර ධර්මයේ තියෙන ඇත්ත ඇත්තක් බව පෙන්වීම සඳහා යොමු කරගන්න. මිසක් ඒක වෙන විකෘතියක් කිරීම සඳහා නෙවෙයි. ඒ දේ විකෘති කිරීම සඳහා නෙවෙයි. ඒ දේ වැරදි කිරීම, ඒ දේට වඩා අලුත් දෙයක් දීම සඳහා නෙවෙයි. එතන මිහා මෝඩකමින් හම්බෙන දෙයක් විග්‍රහ කරන්න. මම පුංචි උදාහරණයක් පැහැදිලි කරන්නම්. මෝඩකමින් යුක්ත පදනමින් අපේ ලෝකෙට හම්බෙන පුංචි උදාහරණයක් මෙන්න මේ කාරණාව තේරුම් ගැනීම සඳහා ඒක ඇත්තයි කියලා හිතා ගැනීම සඳහා අපි යොමු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මහා සාගරය නම් මහා සාගරයේ වෙරළකට සීමා වෙලා තියෙන්නේ මෙන්න මේ වෙරළ කරා යන්නේ කොහොමද කියන කාරණාව අපට පෙන්වා දෙන්න පුළුවන්. හැබැයි සාගරය මොකද්ද කියන එක බුදුරන් වහන්සේගේ ධර්මයෙන් පෙන්ලා ඉවරයි. ඒක බුදුරු පෙන්නවා. එතෙන් යන්නේ කොහොමද? ඒක ඇත්තයි කියලා පිළිගැනීමට යොමු වෙන්න කොහොමද කියන එක අපිට තේරුම් ගන්න යොමු වෙන්න පුළුවන්. පුංචි උදාහරණ මේක වෙන ස්වාමීන් වහන්සේම කියපු උදාහරණයක්. ඔබත් අහලා ඇති වේදිකා නාට්‍යයක රඟපානවා කියන උදාහරණයක් පෙන්නලා දීලා තියෙනවා. එතකොට වේදිකා නාට්‍යයක රඟපාන කොට අපට අපි හිතමු කාන්තාවක් හැටියට අපට රඟපාන චරිතයක් හම් වෙනවා. කාන්තාවක් හැටියට රඟපාන චරිතය පිරිමියෙක් පිරිමියෙක් කාන්තාවක් හැටියට ඇඳලා රඟපාන. අපට නිරූපණය වෙන්නේ කාන්තා චරිතයක්. කාන්තා චරිතය නිරූපණත්වය අපට හම්බ වෙනවා. එතකොට මේ නිරූපණත්වය හම්බ වෙනකොට අපට යම් කිසි චරිතයක් ගොඩනගෙනවා. යම් කිසි කතන්දරයක් ගොඩනගෙනවා. හැබැයි කාන්තාවක් මත පදනම් වෙලා ගොඩනගෙන කතන්දරයක් තියෙනවා. අපට වේදිකාවට එන්නේ කාන්තාවක්. ඊට අදාළ ඇඳලා පැනඳලා ඊට අදාළ විදිහට සැරසිලා ඒ කාන්තාව එක අපට කතන්දරයක් ගොඩනගලා චරිතයක් ගොඩනගලා යමක් හම්බ වෙනවා. හැබැයි ඒ කාන්තාවක් හම්බ වුණේ කාන්තාවක් හම්බ වෙච්ච නිසායි කාන්තාවක් කියලා ගැනීම නිසායි කාන්තාව ඔස්සේ අපට චරිත නිරූපණය වුණේ. හැබැයි කාන්තාව වුණේ වේදිකාවේ පිටිපස්සේ ඉඳලා කාන්තාවක් බව නිරූපණයක් වෙච්ච නිසායි කාන්තාවක් අපට හම්බ වෙලා කාන්තාව තුල චරිතය අපට හම්බ වුණේ. කාන්තාවක් නිරූපණය වෙච්ච නිසා වේදිකාවේ පිටිපස්ස සංගපෑමක් කරලා තියෙනවා. වෙස් ගැන්නුවා. පදනම දුන්නා. කාන්තාවක් වීම සඳහා පදනම දුන්නා. පදනමින් අපට කාන්තාව නිරූපණය වුණා. නිරූපණය වෙච්ච කාන්තාවෙන් අපට යම්කිසි දෙයක් ප්‍රකට වුණා. මෙන්න මේ කාරණාව ගැන මේ උදාහරණ ගැන චුට්ටක් හිතලා බලන්න. අපට යම් කිසි දෙයක් පදනම වුණ තැනදී තමයි මේ පදනම මත පිළිහිටලා යමක් ඉස්මතු වෙන්නේ. ඒ පදනම නැත්තම් ඉස්මතු වෙන්නේ මේ මේක මේ අපි ලෝකයේ දුන උදාහරණයක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන සංඛාර පදනම පදනම් පාදකය කායව භික්වේ සති කයක් ඇතයි කියලා ගැනීම ඇති තැන කාය සංචේතනාව සැප දුක් ආධ්‍යාත්මයට ගැනීම මෙන්න මේ විදිහට පාදකත්වයේ දීලා තියෙනවා යමක් ඇතයි කියලා ගැනීම පාදකත්වය දැන් අපට යමක් ඇතයි කියලා අපි අරගෙන මේ ලෝකයේ තුල විඥාන නාම රූපයෙන් බැසගෙන මේ ලෝකෙ විග්‍රහයක් කරන්නේ සත්‍යපන්න ධර්මයෙන් ප්‍රායෝගික ධර්මයෙන් අපට යමක් ඇති බව හම්බෙලා ඇතිව හම්බ වෙච්ච දේ විවික්‍රා කරන්නේ. ඇතිව හම්බ වෙච්ච දේ හම්බුනේ මොඩක් මට වෙන දෙයකට නෙමෙයි. හැබැයි නෑ නෙමෙයි. නැත්තම් විග්‍රහය කරන්නේ කොහොමද? ඒක ලෝකයේ අන්ත මොඩකමක්. ඇති බව හම්බෙච්ච දෙයකට විග්‍රහ වෙන්නේ නැති බව හම්බෙච්ච දෙයට විග්‍රහයක් වෙන්නේ කොහෙද? ඇති බව හම්බෙච්ච දෙයකට විග්‍රහ වෙන්නේ. ඇති බව හම්බ වෙන්නේ මොඩකමට. එහෙනම් ඇති බව හම්බ වෙච්ච දේ ඇති බව හම්බ වීමත් එක්කයි මේ ලෝකෙ ප්‍රකට වෙන්නේ බුදුරණවහන්සේ පෙන්වා දෙන පටිසමුපාද න්‍යාය අත්දකිනකොට විඥාණයට ප්‍රත්‍ය සංඛාරය විඥානේ ඥානං විඥාන සමුදය ඥානං විඥාන නිරෝධ ඥානං නිරෝධ ඥාන පටිපදාය ඥානං කියලා අත්දකින්න කෙනාට මොකද්ද කියන්නේ සෝතපන්නයි ඒකන සක්කාය දිට දුරු කරනවා ඒකන සෝතපන්නයි එහෙනම් ওই ඥාණය ඇති වෙන්නේ කාටද? සත්‍ය ඥාණය ඇති වෙන්නේ කාටද? ඇත්තයි කියලා ඇත්තයි කියලා මනසින් මනසේ මායාවෙන් කල්පනාවෙන් අවිද්‍යාව නම් මොඩකමින් හම්බෙන දෙයක් නෙමෙයි. විශේෂ විද්‍යාවෙන් ඇත්තයි කියලා ඥාණය සෝතපන ගැන හම්බෙන්නේ. අනිත්‍යන හම්බෙන්නේ. අනිත්‍යන නිරවුල්ලුනේ තමන්ගේ මොඩකමට නම් මෝ කෝඩට හම්බෙච්ච එක. ඒක අලුත් විග්‍රහයක්. බුදුරණවහන්සේ ලෝකිය විග්‍රහයක්. මග්ගවිදු මග්ගඤ්ඤු මග්ගකෝවිදෝ කියන උතුම් බුදුරණවහන්සේ ලෝකී විග්‍රහය. ඒ ලෝකී විග්‍රහයට ගියොත් අපි තම තමන් අඥානකම පාදකත්වයෙන් ප්‍රතිරූපකයක් ඉස්මතු කළා ශාසනය විනාශ කරන කෙනෙක් බවට පත් වෙනවා. ආය ශාසනය ලැබෙන්න කොච්චර කරදර වෙයිද? ඒක නිසා අපි මේ බුද්ධ ධර්මයේ කියන විෂය නිර්දේශය ඉගෙනගෙන ඒ විෂය නිර්දේශය ඔස්සේ ප්‍රහෙලිකාව විසඳලා ඒ ප්‍රහෙලිකාව හරි කියලා සතුටු වෙලා ඒ පුහු සතුට අත්දින දෙයක් නෙමෙයි ධර්මයේ බුද්ධ학ම කියන්නේ විෂයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආධ්‍යාත්මී අත්විඳින දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වපු සත්‍ය අත්විඳිනකොට පුහුමාන්නේ දුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වපු සත්‍ය අත්විඳිනකොට ඇතුළත සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ප්‍රහේලිකානේ. ප්‍රහේලිකාල හේන එකක් නෙමෙයි. ගැළපෙන්නේ ප්‍රහේලිකානේ. හරහට එක පහළට එක හරහට දුන්නේ කිය වචනේ අකුරක් හරියට වඩන පහළට ගැලපෙනවා. පහළ කිය අකුරක් වැඩිින් ගත්තාම හරහට ගැලපෙනවා. කොහොමද පෙහෙලි කාලේ හෙන්නේ? පෙහෙලි කාලේ හෙලි නෙමෙයි මේවා. පෙහෙලික ගලපන්න දෙයක් නෑ. සත්‍ය ධර්මයේ කියලා තියෙන බුදුරණවහන්සේ. සත්‍ය ධර්මයේ ඇහෙනකොට හම්බ වෙන දේ තමයි මං අරදී කියලා. මම මෝඩයෙක් කියලා. මට මම මෝඩයෙක් නම් මං අලවිනම් මට ගැළපෙන දේ හරි වෙන්නේ නැහැ අපට ඕන නැත්තේ මං මෝඩයෙක් කියලා අතිවිඳින නෙමෙයි. අපට ඕන නැත්තේ මම නුවණක්කාරයෙක්, මං නම්බුකාරයෙක්, මං හොඳ කෙනෙක්. මට තේරෙන කෙනෙක්, මං සෝතාපන්න කෙනෙක්, මම රහත් කෙනෙක්. මෙන්න මේ මාන්නේ නියුක්ත මේ අත්දැකීමටයි කැමති. මම මෝඩයෙක් අහං නජානාමි නැත්නම් මම අත්විඳින දේ වැරදි මේක යන්න යන්නේ නෙවෙයි. ඥානියට යන්නේ නෙවෙයි අඥානකම දුරු වෙන්න. මෝඩකමටම යනවා. සසරටම යනවා. අවිද්‍යාවටම යනවා. අවිද්‍යාගතෝ යම් වික්‍රේ පුරුෂ පුද්ගලෝ අන්න අවිද්‍යාව සාගත පුරුෂ පුද්ගලයා සසර යනවා. ඒ නිසා පින්වතුනි ධර්මයේ ධර්මයේ දෙටිගෙන ගන්න ප්‍රතිරූපකයකට යොමු වෙන්න එපා. එහෙම වුණොත් විතරයි බුදුරුගේ ධර්මයේ අපට හම්බෙන්නේ. ඒ නිසා ඒ සංස්කාරපත්තියෙන් විඥාණය කියන එක සත්‍ය ඥානිය හම්බ වෙන්නේ පින්වත්නි සෝතාපන්න කෙනාට පමණි. ඒක හොඳට මතක තියාගන්න. අපේ මෝඩකමට ඕක අපට හම්බ වුණොත් ප්‍රතිරූපකයක් පමණි. ඒකත් මතක තියාගන්න. ඔය සත්‍ය ඥානෙ හම්බ වෙන්නේ නුවණට පමණි. නුවණ උදා වීමට ධර්මයේ හේදී යෝනිසුමනසිකාරයේ ඇතිවීම පමණී සිදුවිය යුත්තේ. අන්න ඒ ටික සිදු වුණොත් හම්බ වෙන්නේ මං අවිද්‍යාවෙන් හම්බ වෙච්ච මම මත පාදක වෙච්ච දේ වැරදි කියලා පමණි හරි කියලා නෙමෙයි වැරදි කියලා හරි කියලා නෙමෙයි වැරදි කියලා ඔන්නෝක හම්බ වෙන්න ඕනේ ප්‍රායෝගිකව වැරදි කියලා මට ගැළපුණේ මම හරි නිසා මට තේරෙන්නේ මම හරි නිසා මම වැරදි කියලා මම නොයදෙන බව හම්බ වෙනකොට මට ගැළපෙන මට තේරෙන එකක් නෙමෙයි හම්බ වෙන්නේ. අහං නජානයි භගවා ජානාමි. ඔන්න ඔය ප්‍රතිපදාවට අපි කැමති නෑ. අපි කැමති මෝඩකමින් මාන්නෙන් යුක්තව මට තේරිලා ගැළපිලා ලස්සන ප්‍රහෙලිකාවල එනවට විතරයි. නුවණ කරා යන්න නෙමෙයි. ඇතුළතින් අපි කැමති නිවෙන්න නෙමෙයි. අපි කැමති උච්ඡේදයකට ඉන්න මම නැති කරගන්න දෙයක් හම්බ වෙනවට. බුදුරණවහන්සේ වෙන්න ඉන්නවම නැති වෙන මම විනාශ කරන දහමක් නෙමෙයි. සත්‍යය විනාශ කරන දහමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මම නොයදෙන බව හම්බ වෙනකොට නිවෙන එකක්. ඉතින් ඔන්න ඕකට යමු වෙන්න අපට ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව නැති වුණොත් පින්කතුනි අපි එක පැත්තකින් සාසනය විනාශ කරනවා සසර යනවා දහම අවබෝධ කරන්න බෑ ඒක නිසා බුදුරණවහන්සේ කියපු විදිහට අපි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. විනාඩි 20ක කොමන කාලයක් තියෙනවා. එහෙනම් ඔබට මතුවෙච්ච ප්‍රශ්න අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. ප්‍රශාන්ත ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ හොඳ විග්‍රහයට මම හිතන හැටියට බොහොම කෙටියෙන් සහ සරලව ඔබ වහන්සේ මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ප්‍රශ්න තියෙනවා නම් දැන් කරුණාකර ඉදිරිපත් කරන්න. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණ සාමහස අධිස්ථානක මාප්‍රදාන විසානක වාස්තේ ඇවිල්කුම්හත්ලේ අවිද්‍යා තත්වයෙන් තත්ත්වෙන් සංස්කාර කියන්නේ. සමස්ත අවිද්‍යාව සකස් වෙන්නේ එතකොට අපි අපි විමුක්තියට අවිද්‍යාවට හේතුවක් ආශ්‍රය කියලා. නමුත් තවත් සූත්‍රයක් මම මතක් කරනවා කර සංහා සූත්‍රය නිරුපනිසා කියන්නේ පංච නිවර්ණ වලින් මේ අවිද්‍යාව හට ගන්නවා කියලා. සුපර්චානාත් පංච නිවර්ණ දුරු වීමෙන් අවිද්‍යාව මේ සූත්‍රය කියන්නේ පංච නිවර්ණ දුරු කිරීමෙන් කවදාවත් අවිද්‍යාව දුරු කරගන්න බෑ. ඒක කියන්නේ සත්‍යසුප්පත්තාන වඩන්න ඕන පරිපූර්ණව මේ බොජ්ජංග ධර්ම වෙදින් කියන්නේ. සාමාන්‍ය සුද්ධක් මෙතන සුත්තක් පැහැදිලි කරලා දෙන්න තමයි මේ පොඩ්ඩක් එහෙම හිතනකොට පොඩ්ඩක් තත්ත්වෙන්න පුළුවන් කරන්නේ තෙරුවන් සරණයි. දැන් අද පැහැදිලි කරේ නම් අවිද්‍යාව නිසා සංස්කාර කියන එක නෙවෙයි සංස්කාර නිසා විඥාන කියන එක. දැන් ඕක තවත් විද්‍යාවට ආශ්‍රව ඒ කරුණ තියෙනවා අපි ඒකත් තව ඉදිරියට කතා කරමු. ඔක සරලව අපි තේරුම් ගත්තොත් ඒකේ තියෙන විග්‍රහය එක්ක අවිද්‍යාවට තණ්හාව. හැබැයි තණ්හාව අවිද්‍යාවට හේතුව නීවරණ විග්‍රහ කරනවා. හැබැයි නීවරණ නැතිතන නෙවෙයි බොජ්ජංග චිතනයි අවිද්‍යාව දුරුන කියලා පැහැදිලි කරන්නේ. ඊළඟට නීවරණ නැති වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවානේ. නීවරණ නැති වෙන හතිපට්ඨානිය වඩන. හතිපට්ඨානන යෝනිසුමනසිකාරය, කල්යාණ මිත්‍ර ඇසුරේ. කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසුමනසිකාරයෙන් හතිපට්ඨාන වැඩිමේ පංච නීවරණ දුරු වෙලා අන්න අවිද්‍යාව දුරු. එතකොට එහෙනම් ඒ අවිද්‍යාව ඒ අවිද්‍යාව ඒ නීවරණේ විග්‍රහ කළා දුන්නේ නිකම් පුතඥය දුරු කරන නීවරණයක් එක නෙවෙයි. ඒ නීවරණ දුර වෙදි බොජ්ජංග ධර්ම ඇති වෙන්නේ. බෝධාය සංවත් ඇති අවබෝධයේ පිණිස සිහිය. ධම්මෝචේ විරිය පීතිය පසයි සමාධි උපේක ওই ටික විග්‍රහ කරලා. ඒ ටික ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ නීවරණ දුර වෙන්න දුර වෙන්නේ අර බොජ්ජංග ඇතිවීමෙන් නම් ඒ බොජ්ජංග ඇති වෙන්නේ හතිපට්ඨානිය වැඩිීමේ ඒක ආනා පානහල් සූත්‍ර ලස්සනට පැහැදිලි වෙනවා. එතකොට බොජ්ජංග වැඩිනකොට නීවරණ දුර වෙනවා ආන හතිපට්ඨානෙ වැඩෙනවා බොජ්ජංග ගන්නකොට විඥා විමුති සාක්ෂාත් වෙනවා. විඥා විමුති සාක්ෂාත් වෙනවා කියන්නේ අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වෙනවා, විඥා විමුති සාක්ෂාත් වෙනවා, බොජ්ජංග වැඩෙනවා, නීවරණ දුර වෙලා එතකොට. නීවරණ දුර වුණේ මේ විඥා විමුති වැඩිමත් එක්ක නීවරණ දුර වුණේ. එහෙනම් විඥා විමුති නොවැඩෙන තැනදී නීවරණ ඒක අවිද්‍යාව දුර වෙලා නේ. මොකද විඥා විමුක්තියත් එක්ක හම්බ වෙන්නේ බොජ්ජංග වැඩිීමේදී නීවරණ දුර වෙන්නේ. ඒ නීවරණ දුර වෙන්නේ හතිපට්ඨාන වැඩිීමෙන්. හතිපට්ඨාන වැඩින්නේ යෝනිසමනසිකාරයේදී යෝනිසමනසිකාරයේ සද්ධර්ම ශ්‍රවණයේදී සද්ද එතකොට මේ සම්පූර්ණ කියන්නේ නිවන් මාර්ගනේ නිවන් මාර්ගය ඒ කියන්නේ සම්පූර්ණයෙන් ආරෂ්ඨාංග මාර්ගය යන තැනදී නිවුණට පස්සේ අවිජ්ජා ආශේෂ විරාග නිරෝධෝ විග්‍රහ කරන්නේ එයා කොහොමද පංච නීවරණලාභියෙක් නෙමෙයිනේ පංච නීවරණලාභියෙක් නෙමෙයි නීවරණ තියෙන එක නෙමෙයි නීවරණ කියන්නේ ආවරණය කරා ආවරණයක් තියෙන එක නෙමෙයිනේ නිවුණා එතකොට එතන විග්‍රහ කරලා තියෙනවා ලස්සනට බුදුරණාහි විග්‍රහය. එතන ඒ විදිහටම මේ ප්‍රතිපදාවෙන් විද්‍යාව උපදිනවා. විද්‍යා විමුක්ති. විද්‍යා විමුක්ති වුණාම අවිද්‍යාව දුරු වෙනවා. නීවරණය එතන. එතන කොහොමත් නීවරණය කියන්නේ අවිද්‍යාව පෝෂණය වෙනවා. කොහොමත් නීවරණය අවිද්‍යාව පෝෂණය වෙනවා. ශේකයට නීවරණයවත් අවිද්‍යාව පෝෂණය වෙනවා. මුත්තජිර නීවරණයවත් අවිද්‍යාව පෝෂණය වෙනවා. එතකොට පුතඥය නීවරණ දුරු කරා කියලා අවිද්‍යාව දුරු වෙලා නැහැ. අවිද්‍යාව දුරු වෙන්නේ නීවරණ දුරු වීමෙන් කියලා නෙමෙයි පැහැදිලි කරන්නේ. අවිද්‍යාව දුරු වෙන්නේ බොජ්ජංග ඇතිවීමෙන්. බොජ්ජංග වර්ධනයේ. බොජ්ජංග වර්ධනයේ වෙන්නේ සතිපට්ඨානෙ වැඩි වීම. අවිද්‍යාව දුරු නීවරණ දුරු වෙන සතිපට්ඨාන වැඩි වීම. සතිපට්ඨානෙ වැඩි වෙන්නේ සද්ධර්මයේ යෝනිසමනසකාරය කියලා. එතකොට එන වරහත්ත්වයත් එක්ක ඒක විග්‍රහ කරලා පෙන්නන. ඉතින් අපි තවදුරටත් ඉදිරියේදී ඒක සාකච්ඡා කරමු. ඒ කාරණා ටිකෙදී හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට පොඩි ප්‍රශ්නයක් ආවා මේ දැන් පංච උපාදානස්කන්ධය දී එතන ඇතිවෙන්නේ මේ සංස්කාරයක් කියලා. ඒක දැන් සාමින් වහන්සේ කිව්වා අවිද්‍යාපත්‍යෙන් සංකාරයනකොට එතන කාය වචී චිත්ත සංස්කාර කියලා. එතකොට සාමින් වහන්සේ මට එතන පොඩ්ඩක් ඒ එතන එතන කොහොමද තේරුම් ගන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි මේ ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදය. පටිසමුපාද ඉගෙන ගන්නකොට පටිසමුපාය තියෙන විදිහට ගලපන්න ඕනේ. පංචපාස්කන්ධ ඉගෙන ගන්නකොට පංචපාස්කන්ධ තියෙන විදිහට ගලප ගන්නට ඕනේ. මොකද මේක බුදුරණවහන්සේ ගලපලා මේ ප්‍රතිලිකාව ලෙහලා දුන්නේ නැහැ. බුදුරණවහන්සේ යෝනිසෝ මනසිකාර්යයක් පිණිස පමණයි ධර්මයේ දුන්නේ. මේක ගැළපිලා තේරෙන්න නෙමෙයි දුන්නේ. ඒක හොඳට නැවත නැවත සිහි කරන්න. බුදුරණවහන්සේගේ පරතෝච ගොහසෙන් සද්ධර්මය ඇහෙනකොට අනුන්ගෙන් ධර්මය ඇහෙනකොට සිදුවියුත් එකම කාරණාව ප්‍රහිතිකාවල එහෙන එක නෙවෙයි ගැළපෙන එක නෙවෙයි යෝනිසු මනසිකාරය උපදිනවා යෝනිසු මනසිකාරය උපදිනවා කියලා කියන්නේ ඇතුළතින් තමන් වැරදි බව හම්බ වෙන විදිහ විග්‍රහයක් හම්බ වෙනවා මොකද යෝනිසු මනසිකාරය උපදිනවා නම් අරුණ නැගුණා වෙනවා සෝතාපන්න වීමට. ඒක යෝනිසෝ සූත්‍රය පැහැදිලි කරනවා. එයා අනිවාර්ය සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ තමන් වැරදි බව ඉස්මතු වෙන විග්‍රහයකින් චින්තනයක් එන්නට ඕනේ. අපි ඕනිස මනසිකාරී අපි කරන්නේ තමන් හරි කියලා තමන් දන්න දෙයට ගලපන්නේ තමන් දන්න ධර්මයට තර්කයක. ඒක තර්කය. යෝනිස මනසිකාරී කියන්නේ තමන් කවට හම්බෙන්නේ නැති නිසා තමන් තමන්ගේ කවට ගැලපෙන්නේ නැති නිසා ඒක මොකද්ද කියලා තේරුම් ගන්නවා. ඒ තියෙන දේ තමන් කර ගලපන්නේ නැහැ. තමන් දැන් අපි හිතමු අනේ අපි බුදුරන් වහන්සේකට ගලපන්නේ. බුදුරන් වහන්සේ කියන්නේ දැන් තමන්නේ දරාගෙන ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාසලේ බුදුන් වහන්සේ කියලා අරගෙන අපි කියනවා. නමුත් ඒක දැන් ඉරවලුනේ තමන්ගේ කුලේ කෝඩකටනේ. තමන් දන්න එකක් නේ. තමන්ට ගේ තමයි ඒ සොකී රාමුවක්මයි. දැන් අපි පුංචි උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ අපි ගානක් හදන්න පයිතග්‍රස් ක්‍රමය ඉගෙන ගන්නවා කියලා. පයිතග්‍රස් ක්‍රමය. නමුත් දැන් පයිතග්‍රස් ක්‍රම මම නිරවුල් කරගෙන දැන් මගේ මේක තේරුම් ගත්තේ. මම දන්න එකක් නේ දැන් මේක. පයිතග්‍රස් හොයලා දුන්නට මම දන්න එකක්. දැන් මගේ කෝණයක් ඒක. එතකොට අපි මේ බුදුරණවහන්සේගේ ධර්මය අපි ඉගෙනගෙන අවබෝධ කරා නොගියොත් අපි අපේ කෝණයකට මේක දාගෙන ඒකෙන් අපි මේ ගලපන්න යන්නේ. සකීරා මේ ගලපන්නේ. දැන් පායකස ශ්‍රමයේ තිබ්බා කියලා නොදන්න කෙනාට ඒක හදන්න බෑනේ. එහෙනම් තමන්ගේ කෝණයට හම්බෙලා ඒක. අපටත් අපේ කෝණයට හම්බෙච්ච දේ කවි මේ ගලපන්න යනවා. ඒක නෙමෙයි යෝනිසමනසිකාරය කියන්නේ. යෝනිසමනසිකාරය කියලා කියන්නේ මගේ කෝණේ වැරදි කියලා හම්බෙන විදිහටයි කල්පනාව හම්බෙන්නේ. මොකද සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. එතකොට එහෙනම් මේ පටිසමුප්පාදය ඉගෙන ගන්නකොට ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒක ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. පංචපාස්කන්ධ ඉගෙන ගන්නකොට ඒ විදිහට කල්පනා කරන්න. මේ දෙක ගලපලා මේ ප්‍රහිලිකාව ලියන්නේ නැහැ බුදුරණවහන්සේ. බුදු ප්‍රහිලිකාවක් ලියලා දෙන එකක් නෙමෙයි බුදුරණවහන්සේ කළේ යෝනිසමනසිකාර උත්පාදයක්. අපට ඇතුළතින් ඔය කාරණාව ඇති වුණා කියන්නේම දැන් අපට මේ හිතන්න යමක් හම්බුණා ධර්මයේ ඇහිීමේ කෘත්‍ය වෙලා බුදුරණවහන්සේ ධර්මයේ කිව්වේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඇහෙනකොට අපට සිදුවිය යුත්තේ අපි දන්න දෙයට ගලපෙන එක නෙමෙයි අපි දන්න දේ ගැලපුණ නැහැ කියලා හම්බෙන එකමයි බුදුරණවහන්සේගේ ධර්මයේ ඇහෙනකොට සිදුවිය යුත්තේ අපි දැන් ඉගෙන ගත්ත හා සංඛාර පටිසම්පාද සංඛාර පංචපාස්කරහස්කාරයි ආ මේ ප්‍රතිලිකාව මේක ගැළපෙන එක නෙමෙයි. එහෙම ගැළපුණා නම් තමන්ගේ දෘෂ්ටිය හරි. සක්කාය දිටි දුරු වෙන්නේ නිවන් මඟ හම්බෙන්නේ. අපට අවශ්‍ය පංචපාස්කන්ධය ලොකු කරගන්නද පටිසම්පාද ලොකු කරගන්නද සෝතාපන්න වෙනද කියලා බලන්න ඕනේ. කල්පනා කරලා. අපට අවශ්‍ය පංචපාස්කන්ධයේ පටිසම්පාද ලොකු කරගෙන මේ ප්‍රතිලිකාව ලියාගන්න නම් ඔන්න ප්‍රතිලිකාව ලියාගෙන ලෝකේ යන්න පුළුවන්. බුදුරණවහන්සේ පෙන්වුවේ පිළිකාවල වෙන එකක් නෙමෙයි සක්කාදිට දුරු වෙන එකක්. දැන් බලන්න මේ ප්‍රශ්නේ අපි තුල එනකොටම අපට මොකක්ද ඇති වුනේ? මම මම ප්‍රතිඋප්පන්න මට හම්බෙච්ච දිවර්දී කියලා හම්බුණා. ඉතින් බුදුරුමි ධර්මය ඇහෙන සිදුවේ යුත්තේ ඒකනේ. ඔය විශේෂ නව කරගන්න එක නෙමෙයි. විශයක් කියලා දුන්නේ නෑ බුදුරණවහන්සේ. ඇහෙනකොට ප්‍රායෝගිකත්වය වැඩෙන්නට ඕනේ. ප්‍රායෝගිකත්වය කියන්නේ ප්‍රායෝගික සත්‍යය ඉදිරි වෙන්න ඕනේ. මම කියලා ගත්ත අදහස වර්ධින්නට ඕනේ. මං කියලා ගත්ත අදහස වැරදුනොත් තමයි යාට පුළුවන්කමක් ලැබෙන්නේ නිවන් මඟක් හම්බෙන්නේ. සක්කාදිටි දුරු වීමයි. පටිච්චසමුප්පාද ඉගෙන ගැනීම නෙවෙයි නිවන් මඟ. සක්කාදිටි දුරු වීම. පටිච්චසමුප්පාද දෙන්නේ සක්කාදිටි දුරු වෙන්නේ. සක්කාදිටි දුරුනි හිතල කල්පනා කරලා නෙවෙයි ප්‍රායෝගිකව ප්‍රත්‍යুৎපන්න වශයෙන්. තමා තුළ තමා වැරදි කියලා හම්බෙන එක. ඉතින් දැන් ඒ කාරණාව තුළම හම්බෙලානි තමන් දැනගත්තදී වැරදි කියලා. එතකොට දැන් බුදුරණවහන්සේගේ ධර්මයක් නැහිලා තියෙන්නේ. ධර්මයේ හරි නිසා තමන් වැරදි. ප්‍රායෝගිකවම හම්බෙන ප්‍රතිපදාවක් නේ. ප්‍රායෝගිකවම සක්කාය දිට්ඨිය දුන්න ප්‍රතිපදාවක් හම්බෙන්නේ. ආය අලුතෙන් විනදයක් හොයන්න දෙයක් නැහැ. දැන් ප්‍රහෙලිකාවල හොයන්න දෙයක් නැහැ. ධර්මය ඇහෙනකොට යෝනිසෝමනසික උත්පාදයක් කරන්න තියෙන්නේ. යෝනිසෝමනසික උත්පාදේ කරනකොට මේ ප්‍රහෙලිකාවල එහෙනවා නෙමෙයි වෙන්නේ. ඇතුළත වැරදි කියලාම හම්බ වෙනවා. අන්න ඉස්ලාම් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට බැස ගන්නවා. අපි අපි අකමැති මොකක් වෙන්නද සෝතාපන්න වෙන්නේ. අපි අකමැති සක්කාය දිටි දුරු කරන්න. අපි අකමැති නිවන් දකින්න. අපි කැමති මොකද්ද? අර විශේෂ නිර්දේශ ඉගෙනගෙන ගලප ගලප ගලප ගලප ඉන්න. අපට ඕනත් ඒක. අපට ඕනත් ප්‍රායෝගිකව සක්කාය දිටි දුරු කරන්න නෙමෙයි. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලා ඊළඟට වාහි අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා මේ ඔක්කොම කට්ටිය සියලු දෙනාටම ඇහුණ යමක්. ඇහිච්ච දේ හරියට ඇහුවා. හරියට අහන ඒ දෙයට ගිහිල්ලා බැලුවා. තමන්ගේ කෝණ්ඩ ගැලපුවා නෙමෙයි. තමන් ඉගෙනගත දේත් එක්ක සසඳුවා නෙමෙයි. පත්‍යුප්පන්නවම මං වැරදි කියලා හම්බෙනවා. පත්‍යුප්පන්නව මං වැරදි කියලා. මං වැරදි කියලා හිතන එක නෙමෙයි මගේ නෑ කියලා අද මේක මෙහිමයි ආ මේ න්‍යාය මෙහිමයි අද මේක මේකට ගැලපෙනවා දැන් මේක එමය කියලා මේ කල්පනාවන්නේ කල්පනාවෙන් හිතන ආ මෙතන මම කියලා නෑ ආ මේක වැරදි ආ මේක මම නෙවෙයි මේ කවුද කරන්නේ මම අපි අකමැති මම කරන්නේ කියලා කියන්නේ එච්චරට සක්කාය දිට්ඨිය එච්චරටම සක්කාය දිට්ඨිය අපි එච්චර සක්කාය දිට්ඨිය වැස ගන්නවා. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය පහරක් වදිනකොට පුදුම බයක් තියෙන්නේ. මම වැරදි කියලා ප්‍රායෝගිකව අහු වෙනකොට ඒකට පුදුම බයක් තියෙන්නේ. කැමති නේ. කැමති නේ සෝතාපන්න වෙන්න. කැමති නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. කැමති නේ නිවන් දකින්න. කැමැතිම සසර යන්න. හිතින් හිතුවට වචනෙන් කතා කරාට නිවන් දකින්න ඕනේ. සෝතාපන්න වෙන්න ඕනේ කියලා කතා කරාට කැමති නෑ පොඩ්ඩක්වත්. කැමැත්ත තියෙන්නෙම සසර යන්නමයි සක්කාය විදිහට පහරක් වදිනකොට බය වෙනවා තැති ගන්නවා ප්‍රීතියක් අටගන්නේ බෝධාවේ සංවත්ත්‍ය විදියට නෙමෙයි සිහිය පිළිලා තියෙන්නේ සති සති සම්පොඥාවක් විදියට නෙමෙයි සිහිය පිළිලා තියෙන්නේ ඒ නිසා ප්‍රීති සම්පොඥාවේ කටගන්නේ නේ ඒ ධම්මවිචය කරනකොට විරිය කරනකොට ප්‍රීතියක් කට අරගන්නේ නේ දුකක් එන්නේ දුකක් ඇවිල්ලා ප්‍රහේලික අවශ්‍ය ගන්න හොයනවා ප්‍රහේලිකව අසඳ ගන්න නෙමෙයි හමු වෙන්න ඕන ධර්මයේ ඇහෙනකොට සිදුවිය යුත්තේ ඇතුළත වැඩිම දැනුම නිරවුල් වීම නෙමෙයි ඇතුළත වැඩිම දැනුම ඒ කියපු දේ එච්චරයි ඒ කියපු දේ එච්චරයි බව හම්බෙන සත්‍ය ඥානෙට අපට ඇතුළතින් හම්බ වෙන්න ඕන නැති නුවණ වැඩෙන එකක් පමණි සෝතාපන්න වීමකුයි හම්බ වෙන්නට ඕන නැති සත්‍යයට දුරු වීමකුයි හම්බ වෙන්න ඕන නැති අපි මෝඩයි කියලා හම්බ වෙන්න ඕන නැති අපට ගැළපෙන්නේ නැහැ කියලා හම්බෙන්න ඕන නැති. අහං නජානයි භගවා ජානාමි කියලා හම්බෙන්න ඕන නැති. හැම වෙලෙම මගේ පැත්ත වැරද්දක් හම්බෙන්න ඕනේ ධර්මයේ හරියට ඇහෙනකොට ප්‍රත්‍යুৎපන්නවම. ගැළපුණොත් තේරුණොත් ඒක මටයි තේරුනේ මටයි ගැළපුණේ. එහෙනම් මගේ මෝඩකමින් හම්බෙච්ච දේ වැරදි. ඒක විද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන්. ඉතින් ඒ නිසා ඔය හම්බෙච්ච කාරණාව එක කල්පනා කරන්න. අපි ඊට අවශ්‍ය මේ ප්‍රහෙලිකාවල් හැයගන්න නෙමෙයි. දැන් ඔන්න හම්බ වුණා ධර්මයේ හරියට ඇහුණා. මොකක්ද ඇහෙනකොට හම්බ වෙන්නේ? ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒකනේ හම්බ වෙන්න ඕන නැත්තේ. ඒ කියන්නේ මම වැරදි කියලා හම්බ වෙන්න ඕන නැත්තේ. ධර්මයේ ඇහෙනකොට දැන් යෝනිසමනසිකාර කරන පටන් ගන්න ඕනේ. අන්න එතකොට මේ මාර්ගය මම නැතිවෙන මාර්ගය නෙමෙයි මම නොයදෙන මාර්ගය. මම වැරදි කියලා හම්බ වෙන මාර්ගය. මම මම වැරදි කියලා මම නොයදෙන තථාභූතෙන් දකිනකොට ඒක නිසා හරියට ඇහිච්ච කෙනාට හරියට ඇහිච්ච කෙනාට ඉස්සල්ලාම සිදුවෙන දේ තමයි Taman දන්න ඔක්කොටම ගැළපෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ Taman Tamanට තේරෙන්නේ නැහැ කියන එක. Taman දැනගත්ත ඔක්කොම වැරදි කියන එක තමයි හරියටම ධර්මය ඇහිච්චනහම ඉස්සල්ලාම සිදුවෙන දේ. හරියට ධර්මය හුන් නැති වුණාම සිදුවෙන දේ තමයි ලස්සනට ගැළපෙන එක. එයාට යන්න බෑ. මොකද එයා ගොඩාක් මෝඩ ගියා. එයා ගොඩාක් මෝඩයි. මොකද හේතුව යට එයාගේ මෝඩකමේ නම් මොකොණ්ඩ ගැලපුණා. ඊට වඩා නුවණක් තියෙනවා. ඒ තමයි හරියට බුද්ධ වචන ඇහෙනකොට තමන්ගේ කෝණය සම්පූර්ණයෙන් වැරදි. තමන්ට ගැලපෙන්නේ තමන් හිතාගත්ත එක සැසඳෙන්නේ නැහැ කියලා හම් වෙන්නේ කන්නේ ඒ මෝඩකමට එහා ගියපු නුවණක් යට තියෙනවා. හරියට ඇහුවා එයා. හැබැයි එතන කෙනාගෙත් ඉන්නවා දෙන්නෙක්. ඒ කෙනෙක් ඉන්නවා යෝනිසමනසිකාරී උපදින්නේ නැති කෙනා තව කෙනෙක් ඉන්නවා උපදින කෙනා. උපදින්න නැති කෙනා අතහරිනවා. දුක් වෙනවා. පසුතැවෙනවා. එයාට ඒත් සක්කාදිට්ඨියම ප්‍රබල වෙලා එනවා. හැබැයි අර උපරිම මෝඩකමින් තේරුණා කියලා ගන්න කෙනාට වඩා එයා ශිෂ්ටයි. අනිත් කෙනා එයා කල්පනා කරන්න යමු වෙනවා. විචක්ෂණය කරන්න යමු වෙනවා. අන්න එයා තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒ නිසා යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ඇහෙන්නේ අනුන්ගෙන් ඇහෙන්නේ පරතෝ ගොහොසේ සද්ධර්ම ශ්‍රවණී මම නැවත නැවතත් කියනවා කල්ලොච් කිව්වා යෝනිසෝ මනසිකාරය ගැන විග්‍රහය එනකොටත් ඒකත් සද්ධර්ම ශ්‍රවණියක් පමණි පරතෝ ගෝසයක් අනුන්ගෙන් ඇහෙන්නේ ඒ නිසා යෝනිසෝ මනසිකාරය ගැන අහන්න හැබැයි උදා වෙන්නේ ඒක සද්ධර්මයක්මයි හැබැයි අහනකොට අහනකොට යෝනිසෝ මනසිකාරය ගැන ටික ටික හරි තමන් කල්පනා කරන්න යමුනොත් හරි. ඒක නිසා දැන් කල යුතුදී බුදුරණවහන්සේ කියපු දේ ඇහුණා ගැලපුණේ නැහැ කියලා හමුණා හරියට ඇහුවා. ගැලපුණේ නැනේ. හරියට ඇහුවේ නැත්නම් ගැලපෙනවා. හරියට ඇහුවේ නැත්නම් ගැලපෙනවා. අපිට දින හරියට ඇහුවේ හරියට ඇහුවේ නැත්නම් මේ ගැලපෙන්නේ නැහැ කියලානේ අපි හිතන්නේ. ඒක අර ලෝකේ ලෝකේ පැවැත්මට තියෙන විග්‍රහය නේක. ඊතර වෙන්න නෙමෙයිනේ. හරියට ඇහුවේ නැත්තම් ගැලපෙනවා යාට. හරියට ඇහුවොත් ගැලපෙන්නේ අන්න හරියට ඇහුවාම ලක්ෂණ ගැලපුන්නේ දැන් කරන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් මට පහරක් වදින්න පටන් ගත්තා. ප්‍රායෝගිකව මට පහරක් වදින්න පටන් ගත්තා. ඕකයි ධර්මයේ සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට හිතන්න. බුදුවරු පටිච්චසමුප්පාද පංචපාස්කන්ධය කියලා 20ක් ඉගන්නන්න මේ ලෝකේ පහළ වුණේ. බුදුර මේ ලෝකේ පහළ වුණේ සක්කාදිට්ඨිය දුරු කරන මඟක් පෙන්වන්නයි. ඒක හොඳට හිතන්න. විශේෂ නිර්දේශي කොච්චර ඉගෙන ගත්තා සක්කාදිට්ඨිය දුරවන්නේ නැත්නම් බුදුරුන්ගේ කෘත්‍ය වෙලා නැහැ. බුදුරුන්ගේ කෘත්‍ය වෙන්නේ සක්කාදිට්ඨිය ප්‍රතිපදාවෙන් දුර වෙන එක. එහෙනම් හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරා මේ අතක් තියෙන බව ගැනීම නිසාම අත ඔසවන බව ලැබෙනවා කියලා ඒ වගේ දැන් ඒ කියන්නේ අපිට යමක් තියෙන බව ගැනීම නිසාමයි අපේ පිළිබඳව සංකාර ඇති කරගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි යමක් අපිට යමක් පෙනෙනවා කියන බව තියෙන නිසාම ඒ ඒ යම්කිසි දෙයක් බවට පත් වෙනවා. දැන් ඔත්තන ස්වාමීන් වහන්සේ අපි හිතුවත් හරියද ඔය අර අපි වචන වලින් කියනවා නම් චක්කු විඥාණයට පස්සේ මනෝ විඥානයක් ඇති වෙනවා. නැත්තම් අපිට චක්කු විඥානය ඇතුළට පස්සේ අපි හිතනවා. එහෙම නැත්තම් චක්කු සම්පස්ස වේදනාවට පස්සේ මනෝ සම්පස්ස වේදනාවක් ඇති කර ගන්නවා කියලා අන්න ඒ විදිහට හිතුවොත් ඔතන හරිද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ විදිහට හිතුවොත් වැරදි. මොකද බුදුරන් වහන්සේ එහෙම කියලා නැහැනේ. බුදුරන් වහන්සේ කියලා තියෙනවා චක්කු මදුබින්දි සූත්‍රය ගත්තොත් චක්කුච පටිච්ච රූපච චක්කු විඥාන තින්න සංගති පස්ස පස්ස පච්ච වේදනා යං වේදිතං සංජානාති යං සංජානතං විතක්කේති යං විතක්කේතං පපච්ච කොහොම කියනවා. හැබැයි උතන චක්කු සම්පස්සේ මනෝ සම්පස්සේ එහෙම එකක් කියලා නෑ බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ චක්කු සම්පස්සේ ඊළඟ විතක්කේ පංච කිව්වා. හැබැයි මනෝ සම්පස්සේ කියලා නෑ. එහෙම කිව්වොත් වැරදි. මොකද බුදුරණවහන්සේම කියලා නැහැ. අපිට ඒක දැන් අපිට හොඳට හිතන්න මම අර කලින් කිව්වදී අපිට ගැළපෙන්න නෙමෙයි ඕන නැත්තේ. අපිට දැන් මේ ලෝකෙට අපේ විග්‍රහයට ගැළපෙන්න නෙමෙයි ඕන නැත්තේ. ඉතින් බුදුරණවහන්සේ කියලා නැහැ මේ විග්‍රහය. බුදුරණවහන්සේ කිව්වා මෙහෙම නම් තියෙනවා. චක්කු සම්පස්සේ ඉතින් රූප සංඥා රූප සංකේතන රූප සම්පස්ස ඊළඟ රූප සම්පස්ස ජාවේදන එහෙම කියලා තියෙනවා. චක්කු සම්පස්සයෙන් පස්සේ මනෝ සම්පස්ස වෙනවා කියලා කොතනකවත් කියලා නැහැ. ඉතින් ඒ ලෝකී උපදයක් අපි පටිසමුපාදේ කතා කරනකොට වදදිනවා. ඒක ලෝකේ විග්‍රහයකින් අපි දැන් විද්‍යාව මේ ලෝකේ වැරදි නෑනේ. විද්‍යාව හරි. විද්‍යාව ලොකු දියුණුවක්. ඒක වැරදි නෑ. ඒක සම්පූර්ණ සත්‍ය. සත්‍ය මත බිහිරලා තියෙන. ඒක ලෝකේ සත්‍යයක්. ඒක ලෝකේ සත්‍යයක්. බුදුරණවහන්සේ ධර්මය ඊතරට සත්‍යයක්. මේ ලෝකේ යම්කිසි අපට විග්‍රහයක් හම්බ වෙනවනේ. අපිට මේ රූපයක් පේනකොට මේ ලෝකයේ යම් කිසි විග්‍රහයක් අපිට. එතන සත්‍යයක් තියෙනවා. පැවැත්මේ සත්‍යයක් තියෙනවා ලෝකේ සත්‍යය. බුදුරු පෙන්වන්නේ ඊතර වෙන සත්‍යයක්. එක දෙකක්. ලෝකයේ සත්‍ය අපට ගැලපෙනවා. අපි ලෝකයෙන් ඉන්නේ. ඊතර වෙන සත්‍ය අපට හම්බෙන්නේ ලෝකේ සත්‍ය අපට ගැලපෙනවා. ඊතර වෙන සත්‍ය අපට හම්බෙන්නේ එහෙනම් බුදුරණවහන්සේ කියපු දේ කියපු දියට පමණක්ම දැනගත යුතුමයි හැබැයි ලෝකයේ අපට අපේ මොඩකමින් අපට යමක් පෙන්වා දෙන්න පුළුවන් අපේ මොඩකමට. ඒක ලෝකයේ දෙයක්. හැබැයි පටිසමුපාදයේ ගිල්ලවන්න බෑ පටිසමුපාද බුදුරණවහන්සේ පෙන්වුවා. එච්චරයි. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. තේරුවන් සරණයි. හොඳයි අදද નિયમિત කාලය මම හිතන්නේ අවසానයි අද දිනත් අපි මම හිතන්නේ මේ පරිසමුපාද ධර්මය ගැන තාමත් ගැඹුරු සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ විසින් අපිට පෙන්ලා දුන්නා. ඒ වගේම මම හිතන හැටියට මේ දේවල් ඉන්දෙන්ඩ ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න තියත් අවබෝධ කරගන්න තියෙන අවශ්‍යතාවය තිබ්බට අවබෝධ කරගන්නට අමාරු ස්වභාවයක් තියෙන බව පේනවා. එහෙම කොහොම නමුත් අපි වැඩි උත්සාහයක යෙදෙනවා කියලා මම හිතනවා සියලු දෙනාම. ඉතින් අද දිනේදීත් මේ උදේ පාන්දර ඉඳලා අපිට මේ ධර්ම සාකච්ඡාවට ලැබිලා මේ කරපු සියලු සාකච්ඡා සා අපි එකතු කරගත්ත පින් වංශයටත් වංශයේකින් ආචාර්යවරුන්ට දෙමාපියන්ටත් අපි මේ වෙලාවේ අනුමෝදන් කරනවා ඒ වගේම උපවාසයේ පතන බෝධියකින් ඊටාම කෙටි කාලෙකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ පින් පමුණවීම සඳහා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අද දවසේ අපි බුදුරණවහන්සේ වෙනවා දුන්න උතුම් ධර්මයේ කතා කිරීම තුළින් අපේ ජීවිතේට වටිනා පිනක් එකතු කරගන්න ලැබුණා. රැස් කරගත්තේ පින පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා අප නමින් මියගිය සිනමල ගියත් යන්නේ පින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදලා තිපූජනීය කටකරුණ ඥානන්ද ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට මගේ උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා රැස් කර ගන්නට යදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් ලෝක සාසනය සුරක්ෂණ දහම ඉස්මතු කරන මහ යතිවරුන්ට නිවිසනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මේ ධර්ම සාකච්ඡාව මෙහෙවන ගායන මහත්මයාට අස්තික මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටමත් ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍ය ශ්‍රී රේඛා නිහාල් රූපසිංහ මහත්මයා හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමල් රණසිංහ මහත්මයා වර්තමාන නාවික හමුදාපති පියල් සිල්ලා මහත්මයා ඒ වගේම පටවිලන්තරේ උපකාර කරන සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් සේනාධිර මහත්මයා ඇතුළු නාවික හමුදාවේ සියලු දෙනාට ඒ වගේම දේශ විදේශ උදව් උපකාර කරන සියලු දෙනාට ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනාටවත් ඒ වගේම ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි